අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ අපේ ධර්ම දේශනාවලිය අවසාන දවසට ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ සීදුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්බුද්දස්සේ ධාවසෝ අබිකු ආසවානං khaya අනාසවා චේතෝ විමුක්තිං සයං අභිජ්ජා අභිඤ්ඤා සච්චිකत्वा විහෙරති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පාදන පින්වත්නි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් ලයිස්තුගත කරන ලද සාක්ෂාත් කළ යුතු ධර්ම හයෙන් අවසානට සඳහන් කරලා තියෙන්නේ අපි සාමාන්‍ය විදියට සඳහන් කරන ආශ්‍රව ක්ෂය කර ඥානය. නැත්තම් මේ ආශ්‍රවයන්ගෙන් වෙන්වීමේ ක්ෂය වීමේ වැය වීමේ ඥානය. ඉතින් ඒකට ඉස්සලා තමයි අර අභිඥා හයක් නැත්නම් පහක් සම්බන්ධ කරලා ඒ ඔක්කොම සාක්ෂාත් කළ යුතු දේවල් අවසානයේ දක්වන මේ ආශ්‍රක්ෂය කර ඥානය ලෞකික අභිඥාවක් නෙවෙයි ඒක ඒකාන්තයෙන්ම ලෝකෝත්තරයි. ඒක ඇත්තටම කියන්න පුළුවන් චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති වශයෙන් අපේ ශාසනය සඳහන් කරලා තියෙන ආශ්‍රක්ෂය කර ඥානෙ මේක ත්‍රිවිද්‍යාලාභේ අවසානයේත් ලැබෙන්නේ මේක සරුවචන් වහන්සේ අවසාන රාත්‍රියේදී ගත කරලා උදේ පාන්දරම මේ ආශ්‍රක්ෂය කර ඥාණයෙන් තමයි ඒ සම්මා සම්බුද්ධියට බෝධියට එහෙම නැත්නම් මේ සර්වඥතා ඥාණයටපත් උනේ. ඉතින් ඒක තමයි ਸਰවඥාන්සේ අපිත් එක්ක බෙදා හදා ගණ්ඩායි ඒ අවුරුදු 45ක් බුද්ධ කෘත්‍ය කළේ. ඒ තමන් වහන්සේ සාක්ෂාත් කරගත යුතු කර ගන්නා ලද ඒ ධර්මය මේ ඔක්කොටම ගන්න පුළුවන්. ඉතින් ඇත්තන්ට ඒක කර ගැනීම සඳහා ප්‍රතිපදාව එහෙම නැත්නම් ශික්ෂා ධර්ම දේශනා කිරීම තමයි ඒ කාලේ කරේ. ඉතින් ඒකෙදී ඒ ආශ්‍රව ක්ෂේකර ඥානෙ නැත්නම් සබ්බාසව පහාන පරියාය මූල ධර්මය සල්වත්‍යංශේ දේශනා කරනවා. ඒක සඳහා විශේෂයෙන්ම අපි මේ දසුත්තර සූත්‍රයේ උකට අහගත්තේ දීඝනිකාය අවසාන සූත්‍රයේ වශයෙන් මේ සබ්බාසව පරියාය පහාන පරියාය සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි සූත්‍රය වශයෙන් සඳහන් කරන එක ගොතුන් අතර එහෙම නැත්නම් දාර්ශනිකයන් අතර බොහොම ප්‍රසිද්ධ සූත්‍රයක්. ඒකෙදී මේ ආස්ත්‍රවක්ෂය කර ඥාණය ලබා ගැනීම සඳහා අපි මේ දසුත්තර සූත්‍රයේ දැකගත් විදිහට ඒවං සමාහිතේ චitte පරියුත් පරිශෝද්ධේ පරියෝදාහතේ අනංගනේ විගතූපක්ඛිලේසේ තිතේ ආණංජප්පත්තේ ආදි වශයෙන් කියලා ටික ලබා ගන්නකොට ඊට සමාන්තරව ඒ යෝගාවචරයට ටික වැටහෙන හැටි සබ්බාසව පහාන පරියාය සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් ඒක නිසා අපි පසුගිය ඒ අභිඥා පහක් කතා කරනකොට පුළුවන් තරම් උත්සාහ කරා කොහොමද අපි මේ සමාහිත හිත පරියෝදාත හිත සමාහිතේ චිත්තේ පරියෝදාතේ අනංගනේ විකුතු පක්ඛිලේසේ කියන විදිහට ඒ කෙලෙස් සුද්ධ කිරීමේ කටයුත්ත කෙරුවට පස්සේ තමයි කෙනෙකුට තමන්ගේ හිත ඒ දිබ්බ චක්කු දිබ්බ සෝත ආදී ඒ අභිඥා ඥානවලට මෙහෙවන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අදිෂ්ඨාණින් ගන්න පුළුවන් චිත්ත ශක්තියෙන් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වාගෙම තමයි මේ ආස්වක්‍යකර ඥානයත් එහෙම නැත්නම් ආසවාණං khයා අනාසවා චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං සයං අභිඥා සච්චිකත්වා විහෙරති. ඒ කටයුතු දෙකට අපි මෙතෙක් කල් ඒ සාකච්ඡා කරපු ඒ தത്വයට සබ්බාසව පහාන පරියාය සූත්‍රයේ වෙනම පරියායක් දේශනා කරනවා. ඒකෙදී සරුවච්චන් වහන්සේ මේ දේශනා කරන ලද සබ්බාසව පරියාය සූත්‍රයේට අටුවාවක් ලියන්න අටුවාචාර්යන් වහන්සේලා ටිකක් මැලි වෙලා තියෙනවා. ඒ ලියන්නේ නැහැ මොකද ඒකේ තියෙන ක්‍රමය මේ සබ්බාසව පරියාය සූත්‍රයේ තියෙන ක්‍රමය ආගමකට කොටු කරන්න බෑ. ඒක බොහොම එහාට ගිය වැඩක්. විශේෂයෙන්ම මේ ආශ්‍රව ක්ෂය කිරීම එහෙම නැත්නම් මේ කාමාසව භවාසව දිත්තාසව අවිජ්ජාසව වශයෙන් සඳහන් කරන මේ ආශ්‍රව සීල ශික්ෂාවට සමාධි ශික්ෂාවට අයිති වෙන්නේ නැහැ. ඒක එහා ගිය ඊට එහා ගිය තැන. ඒ නිසා යම් කෙනෙක් එවැනි මාතෘකාවකට අත තියෙනවා නම් මේක මේ පහළ බාලාංශයේදී හෝ ප්‍රාථමික විද්‍යාලයේ එහෙම නැත්නම් උසස් පෙළේදී කරන්න බෑ. ඒක උපාධි මට්ටම හෝ පශ්චාත් උපාධි මට්ටමක් වගේ තියෙන. ඉතින් ඒ නිසා එතෙන්ට එනකොට ඒ කෙනා ඒ ආශ්‍රය කිරීම පිළිබඳව මෝරච්ච ගතියක්, තලතුණා ගතියක්, සූදානම් ගතියක් තියෙනවා. ඒ සූදානම් වෙන සූදානමයි අපිට මේ සාමාන්‍ය බුද්ධ ආගමේ උගන්වන්න හදන පද්ධතියයි අතර ලොකු වෙනසක් දැක ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා පුද්ගලයා පරිණාමයටපත් වෙලා තියෙන්න ඕනේ. ඒ පරණ හන මිටිය තියාන මෙතෙන්ට එන්න බෑ. ඒ සුද්ධ වෙලා එහෙම නැත්නම් තමන් භාවනා කරනකොට කරනකොට ඇති වෙන ඒ වෙනස්කම් අනුව එයා තමන්ගේ ආජීවය සකස් කරගන්න දැනගන්න ඕන. එයා තමන්ගේ කතා විලාසය වෙනස් වෙනවා. ඒකට ගැළපෙන තාට කටයුතු කරන්න ඕන. එයාගේ කර්මාන්තවල එහෙම නැත්නම් මෙතෙක් කරගෙන ගිය දේවල් වල වෙනසක් ඇති වෙනවා. ඒක මේ ආශ්‍රවක්ෂය කර ඥාණයට ගැලපෙන එහෙම නැත්නම් මේ කාමාසව භවාසව දිට්ඨාසව ගැලවෙන විදිහේ ප්‍රයෝග ඥාන සම්මා දිට්ඨි ඒ වගේම යෝර්සුමස්කාර අවශ්‍යයි. ඉතින් ඒ ටිකකට අපි අනුග්‍රහ නොකර එතන අපි කියන මේ විපස්සනා අනුග්‍රහිතේ නොකර ඒ ආශ්‍රය කිලිම වෙන්නේ නැහැ. ඒ නිසා මේ සබ්බාතව සූත්‍රයේ මූලිකවම සරුවච්චන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා සරුවච්චන් වහන්සේගේම මෙහිවීම අනුව සබ්බාසවම් භික්වේ පහාන පරියායංගෝ දේසිසාමි කියලා මහණි දැන් තොපට මම මේ සියලු ආශ්‍රවයන්ගේ ප්‍රහාණ කිරීමේ ක්‍රමවේදය කියලා දෙන්නයි හදන්නේ කියලා සරුවචාන්සි භික්ෂුන් වහන්සේලා අමතනවා. එතකොට භික්ෂුන් වහන්සේලා චරවචනාංශයේ දේශනාව සාදුකං සුණාත මානසිකරෝත භාසිස්සාමි කියලා පිළිවදන් වලට සර්වචන්සේ මතක් කරනවා මුද්දට මනා කරලා අහන්න මනා කොට අහන්න සාදුකං සුණාත මානසිකරෝත මම මේ කියන දෙයට අන්නේ විහිිත වෙන්නේ නැතුව මෙයිත් එක්කම පිටිපස්සෙන් එන්න නැත්නම් මේක එහෙම අනුගමනය කරන්න සාදුකං සුණාත මානසිකරෝත භාසිස්සාමි ඔන්න මම <coughs> දේශනාවක් දෙන්න හදන්නේ කියලා ඒ ඒ සූදානම් කිරිල්ල අපි සභාවකට ගිහිල්ලා අවසර අරගෙන මෙන්න මේකයි මම කියන්න හදන්නේ කියලා හඳුන්වා දීමක් දීලා තමයි අපි සභා ගෞරවයේ තියෙන තැන කටයුතු කරන්නේ. ඒව නැති කතාවල් වලට අපි වල්පල් කතා කියලා කියනවා. ඒව නැති තැන් වලට අපි ඕපදූප කතා කියලා කියනවා. ඒ නිසා සභා ගෞරවයේ කතා කරනවා නම් ඒ සභාවට මතක් කරන්න ඕනේ මම මේ බරපතල දෙයක් කියන දැන කරුණා කරලා අනිවිත වෙන්න එපා එකිනෙකා කතා කරන්න එපා අතුරු කතා හෙලන්න එපා මේක අහගන්නයි කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා දාන්නෝ සරුවචනහන්සේ ගැඹුරක් අතුලාන්තයක් දේශනා කරන්න කියලා. එතකොට සරුවචනහන්සේ දේශනා කරන්නේ ඥානතෝ වික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි න අජානතෝ න අපස්සතෝ. මහන්නේ මේ ආශ්‍රක්ෂය කිරීම කියන මේ කටයුත්ත එහෙම නැත්නම් මේ ලෙඩාගේ සුද්ධ කරලා ඔපරේෂන් තියටර් අරගෙන චීනති කරලා කැපුවාට පස්සේ ලෙඩේ මොකද්ද කියලා දන්නවනම් විතරයි සනීප කරන්න පුළුවන් වෙන්නේ අන්ධයෙකුට ඒ වැඩේ කරන්න බෑ ඒක නිසා දැක්කොත් දැනගත්තොත් ආශ්‍රවයින් කරන්න පුළුවන් ඒක නිසා යෝගාවචරය දැක ගන්නා සුළු දැන ගන්නා සුළු ලෑස්ති මනසක් තියෙනවා ඉතින් එදිනදා ජීවිතේ අපි මේ ආශ්‍රව ටික ලාභ විදියටයි සලකන්නේ. ඒව බොහොම මේ මේ පෙර පිනට හම්බ වෙච්ච දේවල්. එහෙම නැත්නම් දෙයිය දුන්න මං කෑවා කියන මට්ටමේ තියෙන. මෙතෙන්ට යනකොට යාට තේරෙනවා මේ කරන ආතාවෙන් තමයි අපි මේ සංසාර දුකක් විඳින්නේ. ඒ නිසා මේවා ආශ්‍රව ආශ්‍රව වශයෙන් දකින්න එක. අනාශ්‍රව අනාශ්‍රව වශයෙන් දකින්න එක මේ ලෝක විශේෂයිත් එකක් නෙමෙයි. මේ ලෞකික විශේෂතෝ ලෝක විශේෂයි දෙකක් නෙවෙයි. ඒක නා සීල ශික්ෂාවේ සමාධි ශික්ෂාව හරහා ගියාට පස්සේ අර කියන සමාහිතේ චිත්තේ අනංගනේ මුදු භූතේ ආදි වශයෙන් තියෙන පිරිසිදු දැක්ම තියෙන කෙනාට විතරයි තේරෙන්නේ මම මෙතෙක් කල් අතකගා තියෙන්නේ අසුචි කියලා. එහෙම නැත්නම් මේ කෙලස් වඩන දේවල් අතගාලා තියෙන්නේ කෙලස් සෝජාව තියෙන දේවල් ඉතින් මෙව්ව අතගා කොහේ කෙලස් වලින් වෙන් වෙන්නද කියලා එයාට ඒ දර්ශනය ලබන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේගේ වෙන සූත්‍රයක උපමාවක් හැටියට ගත්තොත් මේ අන්ධ මිනිස්සෙක් හිඟාකක ජීවත් වෙනවා. එතකොට කවුරු හරි කියනවා දැන් ඔබ ඇඳගෙන ඉන්න රෙද්ද හොඳටම කිලුට වෙලා තියෙයි. ඉතින් මිනිස්සු කියනවා අනේ මට මේක තේරෙන්නේ නැහැ ඒක නිසා මේ මොකද්ද කරන්න ඕනේ? මේ අසවල් තැන්න කිව්වොත් රිදි කැල්ලක් ගන්න ඕන. අනේ මන් දන්නේ මෙන්න මේ ටික තියාගෙන මේ මුදල තියාන්න මට හොඳ රෙද්දක් ගෙනත් දෙන්නයි කියලා. ඉතින් අර මිනිස්සයා කපටියෙක් ගිහිල් වෙලා ආයෙත් කුණු ගෑවිච්ච රෙද්දක් ගෙනත් දීලා අර මිනිස්සුගෙන් සල්ලි ටික ගන්න. ඉතින් අර මිනිස්සයා බොහොම ආඩම්බරේ අවිදිනවා. දැන් ඔන්න මම පිරිසුදු ඇති. ඇසැත්තෝ මාව පිරිසුදු දකි කියලා. නමුත් සත්පුරුෂයෙක් කතා කරලා කියනවා ඔබ හිටපු තැනමයි ඉන්නේ. ඔබ ඇඳලා තියෙන්නේ ආයෙත් ඒ කක්ක ගෑවිච්ච රෙද්දක්. නැත්නම් දැලිකුණු ගෑවිච්ච රෙද්දක් කියලා. ඒ වෙනුවට ඒ මනසට ඒ සත්පුරුෂයා ඇහැ පාදලා දෙනවා. ඇහැ පාදලා දුන්නාට පස්සේ මනස තේරෙනවා මේ ලෝකේ ඉන්න හරියක් ඉන්නේ ඒ කහට රෙද්ද දීලා තව කහට රෙද්දක් දෙන જાතිය තමයි. ඒගොල්ලෝ දන්නෙත් නැහැ පිරිසුදු රෙද්ද මොකද්ද කියලා. නමන්ට ඒක තීන්දුව කරන්න බෑ ඇහැ පාද ගන්නකම්. ඒ නිසා සත්පුරුෂයා කරන්නේ කහට රෙද්ද අයින් කරන එක නෙවෙයි ඇහැ පාදන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සල්ලක්ඛ්‍ය කියලා ශල්්‍ය වෛද්‍යවරයයි කියලා උන අක්ෂි ශල්්‍ය වෛද්‍යවරේ බුදුරජාණන්සේ කරන්නේ ඇහි සුද කපලා දාන එක විතරයි. අපිට ලස්සන ලස්සන ඇඳුම් ගෙනත් දෙන්න නැත්තල් පප්පා වගේ අපිට ලස්සන ලස්සන චොක්ලට් ගෙනත් දීලා අපි සන්තෝෂ කරන්න හදන්නේ. ඉතින් මේ ඇහැ පෑදීම තමයි බුදු කෙනෙක් කරන්නේ. ඒ ඇහැ පෑදුන කෙනාට විතරයි මෙතෙක් කල මං අත ගාපු දේවල් අර අන්දමනුස්සයට හම්බෙච්ච නම්බු කරලා ගෙනත් දීපු ආයෙත් කුණු ගෑවිච්ච රෙද්දක් වගේ තමයි. ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි. කිංච ඥානතෝ භික්කවේ කිංච පස්සතෝ ආසවාණං khයං වදය මහණි කුමක් දන්න කුමක් නොදන්න කෙනාටද මේ ආසෝදුරු කරන්න පුළුවන් වෙන්නේ යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය Taman කල්පනා කරන දේ සිහිනුවනින්ද කල්පනා කරන්නේ එන තමයි අල්ලපු gedara කියපු නිසා කරනවා එහෙම නැත්නම් ගහපා දෙන්න කරනවා එහෙම නැත්නම් අපිට එක එකන දාලා තියෙන මතිමතාන්තර අනුව අපි තීන්දු ගන්නවද? එහෙම නැත්නම් Taman මේ ආතතිය නැති කරන පැත්තෙන් එහෙම නැත්නම් අසහනෙ නැති කරන පැත්තෙන් දරත පරිලහ නැති කරන පැත්තටද මම මේ ඉස්සරහට යන්නේ නැත්නම් මේ ගෝසාවට කට්ටිය කියනවට එක එක ප්‍රමාණ කිරීමක්ද කරන්න කියලා. තමන්ගේ භාවනා කරන්න කරන්න අපේ භාෂාවෙන් කියනවනම් තමන්ගේ තිබුණ අසහන අඩු වෙනවද? ආතතිය අඩු වෙනවද? දරත පරිලා අඩු වෙනවද වෙනුවට අර ගුරුයා ගාවද භාවනාව තියෙන්නේ මේ ගුරුවරයා ගාවද භාවනාව තියෙන්නේ අර කමට අහනද තියෙන්නේ මේ කමට අහනද තියෙන්නේ කියලා අන්ධ භූත પરම්පරාවක් තියෙනවා. ඥානතෝ පස්සතෝ කියලා කියන තමන්ට තේරෙන්න ඕන සීල ශික්ෂා පමණින් මෙන්න මෙච්චර මෙච්චර ආනිසංශ තියෙනවා. විශේෂයෙන්ම හතරාකාරෝ බයකින් දුර වෙන්න පුළුවන්. අත්තානුවාද බය, තමන්ට තමන් දෙස්ති ගන්න ගතිය, පරානුවාද බය, අනුන් තමන්ට බනින දොස් කියන ගතිය ඒ වගේම දණ්ඩ බය මට හිරේ විලංගු වැටෙන්න වෙයි කියලා බයක්. එහෙම නැත්නම් මරණයන් මැත්තේ අපාගත වෙන්න වෙයි කියලා. සීලවන්තයාට ඒක නෑ. ඉතින් ඒ දේ නැතුව අපි මොන සිල් රැක්කත් ඉතින් ඒවා සීලබ්බත පරාමාස වලට වැටෙනවා. තමයි සිල් රකින්න රකින්න බය නැති ගතිය, විශ්වාසය වැඩෙන ගතිය, ධර්ම ආරක්ෂාව වැඩෙනවා නම් එච්චරයි සීලය කියන්නේ. එතකොට ඒකේ ලැබෙන අත්‍යීකානි සංසේ තමයි ඒ කෙනාගේ හිත අන්‍යභීත නොවන නිසා අවුල් වියවුල් නොවන නිසා එයාට ඔය සමාහිතේ චිත්තේ මුදු භූතේ කම්මණියේ චිතේ ආනන්දපත්‍ය විතර අර සමාධි චිත්තයක් ඇති කරගන්න එහෙම නැත්නම් හිතේ එකලසක් ඇති කරන්න වඩා සුදුසුයි. මොකද අර විශාල ගොරෝසු පරිඋත් වීතිකම කෙලස් කෙරෙන්නේ නැහැ. දැන් අර හිතට මතුවෙන ටික විතරයි තියෙන්නේ නීවරණ. ඊට පස්සේ ආයෙකටත් වෙනම ශික්ෂාවක් ගන්න. සීල ශික්ෂාව දැන් ඉවරයි. ඒකේ වැඩ ඉවරයි. ඊට පස්සේ සමාධි ශික්ෂාව. ඒ සමාධි ශික්ෂාව ගත්තට පස්සේ ඒක හරින සමාධි ශික්ෂාව වැඩ කරා නම් ඒක වැඩ නොකරන වෙලාවේ සමාධිය නැති වෙලාවේ අන්‍යවීච වෙලාවේදී තියෙන අන්ධකරණ අචක්කකරණ අනිබ්බාන සංවත්තනික පඤ්ඤා නිරෝධක මේ නීවරණ දැන් නැති බව වැටහෙනවා. දැන් තමන්ගේ හිත gedර ඇවිල්ලා පිරිසුදුුණයි කියලා. ඉතින් මේක තමයි අපි නොදන්නම දේ. මගේ හිත දැන් පිරිසිදුද කියන එක දන්නේ නැතිකම හුඟ දෙනකොට තියෙන්නේ. ඒ මොකද හේතුව ඒ තරම්ම gederin පිට පිට පිට ගිහිල්ලා ආපහු gederin පාර මතක නැති වෙලා. පිරිසිදු හිත කියන එක දන්නේම නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා ඔය ඇමරිකාවේ මේ MRI ස්කෑන් එක මැග්නටික් රෙසලූෂන් ස්කෑන් එකට දාන දාන මිනිස්සු ඔක්කොම ලෙඩුනේ දාන්නේ. ඊට පස්සේ දලයි ලාමතුමා කතා කරලා කියලා තියෙනවා. හොඳට කරුණාව තියෙන කෙනෙක් මේකට දාලා එයාගේ මොළේ වැඩ කරන හැටි බලන්න කියලා. එතකොට ඇමරිකන් විද්‍යාඥයා කියනවලු මේකට කවම කවදාකවත් මේ වගේ මේ භාවනාවක් කරපු කෙනෙක් මේ මැෂින් එකට දාලා නැහැ. මේ මැෂින් එක හදලා තියෙන්නේ පිස්සෙක්, දාලා තියෙන්නේ පිස්සෝ, කියවන්නේ පිස්සෝ. මේ තමයි ඉස්සල්ලාම් වතාවට මේ කරුණා භාවනාවක් එහෙම නැත්නම් මේ දයා කරුණා භාවනා කරන කෙනෙක් දාලා බලන්න කියලා. මේ මැෂින් එක හදලා තියෙනෙත් මොලේ නරක් වෙච්ච කට්ටිය වෙස්ට් එක. දාලා තියෙන පිස්සොත් ඔක්කොටම මොලේ අමාරු වෙච්ච කට්ටිය තමයි දාන්න ලෙඩ්ඩු දාන්නේ. කියවන්නේත් ලෙඩ්ඩු. දලයි ළමයට එහෙම පිස්සුවක් නැති නිසා කියලා තියෙන හොඳ ඥානවන්ත මොලේ තියෙන භාවනා කරන කෙනෙක් දාලා බලන්න කියලා. මැෂින් එකට මොනවා වේද කියන සැකයි දෙන්නේ නැති ඇමරිකන් විද්‍යාඥයන්. ඒ වගේම තමයි අපි අවුරුදු 6න් පස්සේ දැන් දන්නේ නිවැරදි මනස කියන්නේ මොකද්ද මේ එක එකන ඒ තරම් දේවල් ඔලුවට දාලා දාලා දාලා මේක අංජ බජල් වෙලා මේක නැවත ඒ දන්න දේවල් අයින් කරලා අපි දන්නවයි කියලා හිතානින් දේවල් ටික අයින් කරලා නැවත මේ අහිංසක කරන්න තමයි ඔය සීල ශික්ෂා සමාධි ශික්ෂා තියෙන්නේ. ඉතින් මාන්නක්කාරයෙන් මේක කරන්න බෑ. එයා අර දාගත් අන්තට්ටු ගලවන්න කැමති නැහැ. ඒ ඒ නම්බුකාරකම් ගලවන්න කැමති නැහැ. ඉතින් ඒ නිසා භාවනාව කොච්චර කරත් හොදෝ දමඩේ දානවා වගේ ආයසරයක් අර ඔළුවට নানা ප්‍රකාර මාන්නක්කාරකම් එහෙම නැත්නම් මේ ආසව ධර්ම ඇති කරගන්න. ඒක හරියට මේ පරණ රා කලයකට කොච්චර හොදලා මුණින් නමල වේලලා තිබ්බත් ඒකට තෙලිච්ච වැටිච්ච ගමන් ආයෙ පැහැවෙනවා. පැහැවුවට පස්සේ ඒක මධ්‍යසාර හැදෙනවා. මේ මධ්‍යසාර කියලා කියන්නේ මදේට ප්‍රමාදයට හේතු වෙන දෙයක්. ඒ වගේ අපේ මේ කලෙත් නිතරම වණ්ඩි සහිතයි. ඒක මුණින් නමල තිබ්බට වේලුවට ආයෙත් ආයෙත් අරමුණක් දැකපු ගමන් අර විදියට පැහෙන්න පටන් ගන්නවා. ආශ්‍රව ඇති කරනවා. ඊට පස්සේ ඒවා ආශ්‍රව කියලා කියන පැහෙනවයි කියන එක. ආශ්‍රව කියලා කියන්නේ මේ රාපැහෙන කතාව තමයි ආසව කියලා කියන්නේ මේ මධ්‍යසාර පදනමේ එක එක බෙහෙත් දාලා මධ්‍යසාරට බෙහෙත් තුරා ගන්න ඇරියට පස්සේ මේ බෙහෙතට අපි කියන්නේ ආසව කියලා. අරිෂ්ඨ ආසව අර්ක දිගටම තියෙන ඒ ආසවේ තමයි අපි ළඟ තියෙන්නේ. අපි ඒ වෙලාවේ සුද්ධ කරාට අපි නැවත නැවතත් ඒකට දෙන්නෙම හොඳ තෙලිජ්ජම තමයි. ඉතින් ආයෙ පැහැෙන. ඉතින් අපි එක්කෝ ආශ්‍රව අඩු වෙච්ච වෙලාවේ අලුතෙන් දාන්න නැති වෙන්න ආහාර දෙන්න නැතුව පොහොර දෙන දෙන්න දැනගන්න ඕනේ. එහෙම නැත්නම් මේ කවුරුවක්වත් මේකට දානවා නෙවෙයි මමමයි දාන්නේ කියන එක මේ අරයට මෑට ඇඟිලි දික් කරන්නේ නැති වෙන්න දැනගන්න ඕනේ. මේ පිරිසුදු කරගත්තට මේකට ආයෙ දැම්මොත් තෙලිච්ච දැම්මොත් පැණියා මේ මේ සීනි දෙයක් දැම්මොත් පැහැෙනවා. ඉතින් මේ කසිප්පු පෙරනොයි කියලා කියන්නේ ඕක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මොලේට ආශ්‍රව නැති කරාට ආය ආය තෙලිජ වැටෙනවා ඉතින් පැහිලා සිද්ධ වෙනවා ඒකට ආශ්‍රව වලට බැලලා වැඩක් නැහැ ඒ වගේ මේ ඒ ආශ්‍රව අලුතෙන් දාන්නේ ආශ්‍රව ඇති කරන තෙලිජ දාන්නේ ਸਰබලධාරී දිව්‍යඥාන්සේ කිව්වට හරියන්නේත් නැහැ මේ අල්ලපු ගෙදර මනුස්සයා හුණියම් කරලායි මගේ මේ මුට්ටියට තෙලිජ වැටෙන කියලා හරියන්නේත් නැහැ එහෙම නැත්තම් මේ ධම්මාන්තර වාපු දෙයක් කියලා හරියන්නේත් නැහැ. ඒක ඇත්තත් නෙවෙයි, බොරුත් නෙවෙයි. නමුත් ඕනෙම වෙලාවක දාන වෙලාවේ Tamange මන ආපෙම තමයි දාගන්නේ. එහෙම නැත්නම් ඉල්ලගෙන කන පරිප්පුවක් තියෙන මේ. ඇදගෙන නාන නෑමක් තියෙන මේකේ. බෙදාගෙන කන කෑමක් තියෙන. තමන්ම පීයෙන් යන ගැනීමක් තියෙන. ඒකෙන් සාර පිරිසුදු කරාට පස්සෙවත් අර කාමාසව භවසව දිඨාසව අවිජ්ජාසව ඇති නොකෙරෙන තැනකට යන්න නම් මේ පිරිසිදු හිත කියන එක දැනගන්න eBay. එහෙම නැත්නම් gedetta ආපු හිත කියන එක, එහෙම නැත්නම් निराවුල් හිත කියන එක, ඒක දන්නේ නැති වෙලා තියෙන්නේ අපේ හිත. ඒකට ආපු ගමන් අපිට මහා ආසානයක් දැනෙනවා. ඒකට ආපු ගමන් අපිට නිකන් කොන් වුණා වගේ දැනෙනවා. ඒකට ආපු ගමන් අපිට හරි පාළු ගතියක් දැනෙනවා. ඒකට ආපු ගමන් අපිට නීරසකමක් දැනෙනවා. ඒකට ආවට පස්සේ අනිෂ්ඨිර ගතියක්, බය එළවෙන සුළු ගතියක් පිනලා තියෙනවා. ඒ තරම්ම මේ gedara අමතක වෙලා. ඉතින් ඒක නිසා කොච්චර කාලයක් යයිද ඒ කෙනාට දැන් මේ ඉන්නේ මම ඉඳගෙන කියන එක තේරුම් ගන්න. ඒක අපි මේ දවස් ටිකේම තේරුම් ගත්ත. ඒක තේරුම් ගත්තටම මදි. ඉඳගෙන ඉන්නත් ඕනේ, ඉඳගෙන ඉන්න වාඩි හිත ගන්නත් ඕනේ. නමුත් ඒක හොඳට මෙයා ප්‍රත්‍යක්ෂණය කරන්න ඕනේ. මම දැන් ඉඳගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්න බව තමයි හිත තියෙන්නේ. ඒ මදිවට ඒක පුළුවන් තරම් අගය කරන්න. ඒක තමයි ප්‍රමෝදේ. ඒ තමයි ප්‍රීතිය කියන්නේ. ඒක තමයි සති සම්පජඤ්ඤය කියන්නේ. ඒක තමයි පස්සද්ධිය කියන්නේ. තමයි සුඛය කියන්නේ. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නේ. ආස්වාස කරනකොට ආස්වාස කරනවා කියලා දාන්න. ප්‍රස්වාස කරනකොට ප්‍රස්වාස කරනවා කියලා දාන්න. ඉතින් ඉස්සෙල්ලා කාටදෝ කියලා දෙනකොට ගුරුවරට දෙන ගෞරවය නිසා ස්ථාන නීති පද්ධතිය නිසා ලොකු ඇත්තටම සතුටක් එනවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දාන්න. ආනපාන ඉන්නකොට ආනපාන තියෙන බව දාන්න. නමුත් මේ ආනපානෙම ටික වේලාවක් යනකොට ඔන්න එපා වෙනවා. ඉඳගෙන ඉන්න බව ටික වේලාවක් දැනගෙන ඉන්නකොට ඒකට එපා වහයට හොදි බෙදුවා වගේ බෙදන්නෙම හැන්දට වැඩිය හැඳි මිටෙන් තමයි. ඉතින් ඒක හොඳට පේනවා යෝගාවචරය අරමුණු නානා අරමුණු දිගේ දුවනකොට හිතට එහෙම එපා වීමක් එන්නේ එකම අරමුණක ටික වේලාවක් තියෙනකොට විශේෂයෙන්ම උදාසීන අරමුණක් විශේෂයෙන්ම මධ්‍යස්ථ අරමුණකට නැවත නැවත හිත දානකොට හිත නීරස කරනවා එපා කරනවා මේකට තමයි මායя කියන්නේ අපි මේකට කෙලස් කියනවා ඉතින් අපි බුදුරජාණන්සේක ගිවිසුමක් ගහ ගන්නවා. බුදුරජාණන්සේ කියපු නිසා අපි ඒක අරමුණකම හිත පවත්තලා මේ එපාකම එනකොට මතක් කරලා කියනවා මට මේ භාවනා කරගෙන කරන්න මට මේ මේ විදිහට එපාකම ආවා. මට නීරසකම ආවා. මට කම්මැලිකම ආවා. මම ඒ වෙලාවට සද්ධාදී ඉන්ද්‍රයන්, වීර්යාදී ඉන්ද්‍රයන් නැති කරන සතිය නැවත නැවත අලුත් කරගෙන ඒ මේක ඇඟේ හැප්පෙන දෙයක් නෙවෙයිනේ එපාකම කියන්නේ. අපිට තියෙන කාම ආශාව නිසා ඉරියව් මාරු කරන්න හිතෙනවා අපිට. වෙන වෙන සද්ද රූප අහන්න හිතෙනවා. ඉතින් සර්වචනාංශේ මේ බව දන්න නිසා අපි වගේ ඇත්තන්ද කියනවා මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බැරි ඉරියව් මාරු කරන නිසා. අපිට එක තැනක ඉඳගෙන ඉන්නවා කියන එක බරපතල වැඩ ඇති සිර දඬුවමකට හපක්. ඒ තරම්ම ඇඳ කුටු කොට්ට මෙට්ට විවිධ ආසන හදාගෙන අපි ගත කරනවා. ඉතින් ඒ නිසා අපි භාවනා කරනකොටත් නලියනවා. බණක් අහනකොටත් නලියනවා. ඒ නැති වුණොත් නිින්දට වැටෙනවා. ඒ මොකද අර නීරසකමට කැමති නැහැ. ඉතින් යම් කිසි කෙනෙක් මේක දැනගෙන මෙයමයි වැඩි යුත්තේ මේකමයි ප්‍රමෝදය ඇති කර යුත්තේ මේක නිකන් හම්බෙච්ච කෙනෙක් ප්‍රතිපදාවෙන් ආප එකක්. මේක කෙලෙස් නැති ගතියක් කියලා හිත gedරාවට පස්සේ වැටහෙන හැටි. එහෙම නැත්නම් බින්දුව අඳුන ගන්න හැටි. පොසිටිව්ත් නැහැ, නෙගටිව්ත් නැහැ, ධනත් නැහැ, ඍණත් නැහැ. බිඳුව අඳුර ගන්න නැටි කරන්න බෑ. ඒකට උදාහරණයක් කියනවා යම් කිසි කෙනෙකුට කණ්ණාඩියක් අතර දුන්නොත් ඒකේ දෙපැත්තේ තියෙන බොත්තම් කරකවනකොට එක්ක කණ්ණාඩිය මූණ බලන කණ්ණාඩියක් බවට පත් වෙනවා නැත්නම් රියදුරු කණ්ණාඩියක් බවට පත් වෙනවා. කණ්ණාඩියේ වක්‍ර භාවයේ උත්තල අවතල භාවය වෙනස් කරන්න පුළුවන්. <coughs> බොත්තම් දෙකක් තියෙනවා කරකවනකොට එක්ක උත්තල වෙනවා එක්ක අවතල වෙනවා. ඉතින් කාට හරි කිව්වොත් එහෙනම් තමන් කණ්ණාඩියේ ඉස්සරහ හිටගෙන හරියටම තමන්ගේ ප්‍රතිරූපේ ලොකු වෙන්නෙත් නැති වෙන්න පොඩි වෙන්නෙත් නැති වෙන්න කරකවන්න කියලා කාටවත් බැරි. මගේ ප්‍රകൃති සයිස් එක මන් දන්නේ නැහැ. එක්ක කරකවලා බලනකොට මාන්නක්කාරෝ උපුම්බලා පෙන්නන. ඕම් බලාපන් ගෙම්බගේ බඩ වගේ මමත් පොරක් කියලා කණ්ණාඩිය හදලා පෙන්නනවා අවතල කරලා. උත්තර කරලා. එතකොට වෙන්නේ මම හිතුවට වැඩිය ලොකු වෙලා පේනවා. හීනමානේ තියෙන එක නම් එක අවතල කරලා පෙන්නනවා. කරක හරි ගන්න කරකවන්න බෑ. කාටවත් බෑ. මගේ මගේ මේ ප්‍රകൃතිය මෙච්චරයි කියලා කියන්නේ. ඒ වගේ කොච්චර අවස්ථාව දුන්නත් අපි අර අතිරේක දේවල් හෝ හීන දේවල් අල්ලනවා මිස ඒ මධ්‍යන්නේ රේඛාව මැද ලකුණ gedara තියෙන හිත දන්නේ නැහැ. ඉතින් මේක හරි බරපතල ප්‍රශ්නයක්. නමුත් මේකට තියෙන උත්තරේ තමයි අවුරුදු 6 වෙනකන් ඒකේ තමයි අපි ඉඳලා තියෙන හැමදම. 6න් පස්සේ දැන් ඇඳලා තියෙන ඇඳිල්ල අපි 6 4 තේරෙනවා කියපු දවසේ ඉඳලා මේකට ඔළුවට දාපු නිසා එක එක දේවල් කිසිම දවසක අර අහිංසක හිත ගන්න බෑ. නමුත් මේකේ තියෙන ඊට පස්සේ තව පැත්තක් තියෙනවා හරිම දාර්ශනික පැත්තක්. සරුවචන් ආංශේ සඳහන් කරනවා ඒ අහිංසක දරුවගේ හිත අවුරුදු 6ට අඩුවෙන් කෙලෙස් නැහැ. හැබැයි යාට නිවන් දැක්කයි කියලා කියන්නේ මොකද යා කෙලෙස් නැති බව දන්නේ නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ අපි ළඟ කෙලෙස් තියෙන தත්ත්වේ දන්නවා කෙලෙස් නැති தත්ත්වේ දන්නවා ඊට පස්සේ කෙලෙස් නැති தත්ත්වයට අපි ප්‍රතිපදාවෙන් ආපු බව දන්නවා ඒකට ප්‍රමෝද කරනවා ඊට පස්සේ නිවන් දකිනවා. ඒ පොඩි දරුවට තර්ක කරලා පෙන්වන්න බැරිලු මයිලා හිතේ කෙලෙස් නැහැ කියලා. සරුවචනාංශර පුළුවන් මොකද සරුවචසේ දන්නවා. නමුත් පොඩි දරුවා දන්නේ නැහැ. ඉතින් අපිත් පොඩි දරුවෙක් බාටපත් කරන්න සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාවෙන් පුළුවන්. නමුත් අපි ප්‍රත්‍යක්ෂණය කරන්න දන්නේ නැහැ. ඒ වගේ මේක ප්‍රමෝද වෙන්න දන්නේත් නැහැ. ඒ වෙනුවට මාරේ විලකිනු අයියෝ හරීම කම්මැලි. හරීම නීරසයි. ඔයිටට කොච්චර ෂෝක්ද දැන් හෙට මේ වෙනකොට මොකද වෙන්නේ බලන්නකො. කොහෙද ඉන්නේ කියලා. ගිහිල්ලා කලර් ටෙලිවිෂන් බල බලා පරපත්තර ටිකක් කියව කිව්වා. කයිවාරු කෙල කෙල මට දැන් උද්‍යප්පේ ඥානය හම්බුණා මට අරහබිඥාව හම්බුණා බින්න කෙලින්න පටන් ගන්න. මොකද ඒක හරි ආසයි මේ මේ ඉන්න කට්ටිය නොදකින්න හරිම ආසයි. ඒකෙදි මම ලොක් කරලා පෙන්නනවා. නැත්නම් පුංචි කරලා පෙන්නනවා. කවදාවත් සම මට්ටමට ගන්න බෑ. ඒ නිසා සර්වචනාංශිකේ ගුණයක් තියෙනවා. උච්ඡාදනංච ජඤ්ඤා අපසාදනංච ජඤ්ඤා නේව උච්ඡාදේති නේ අපසාදේති. බුදුජානසිට ඕනම කෙනෙකු සස් කරලා කතා කරනවා කතා කරතයි. ඒ වගේ ඕනම කෙනෙක් පහත් කරලා කතා කරනවා පහත් කරලා කතා කරන්න පුළුවන්. කද්දාක සර්වචනසේ කෙනෙක් උස් කරලා කතා කරන්නේත් නැහැ, පහත් කරලා කතා කරන්නේත් නැහැ, ඇති හැටිය කියේ. අපි කරන කතාව කවම කවදාවත් ඇති හැටිය කියවෙන්නේ නැහැ. මේක ඔපදන් වලා කියවන. ඒක අපිට නිකන් සාමාන්‍ය දෙයක් වෙලා. මේ අතිශෝක්තිය දාලා කියන එක ඉතින් ඒ නිසා සුද්දෙක් තියෙනවා අතිශෝක්තිය බොරුවගේ මල්ලි වගේ කියලා. ඒහා සමානව නැතුණට ඊට පොඩ්ඩක් අඩුවෙන් අකුසල් සිද්ධ වෙනවා. නව කතාවක් කියලා බලන්න, ලියුමක් ලියලා බලන්න. මොනවා කියවන්නේ තියෙන දේ පුඹලාමනේ කතා කරන්නේ. කවදාකවත් ඇති හැටි කතා කරන්නේ. ඇති හැටි කතා කළොත් ඒක නිවුස් එකක් වෙන්නේ නැහැ. ප්‍රවෘත්තියක් වෙන්නේ නැහැ. දැන් එකම දැන වෙච්ච දේ වෙච්ච සිද්ධියක් වෙච්ච තැන පත්‍රේ බලන්න තුන් දෙනෙක් ලියුවොත් තුනක් ලියනවා. ඊට පස්සේ එතන හිටියම නිරුත්ති ගැහුවොත් තව එකක් කියනවා. වෙලා තියෙන ඊට වඩා වෙනස් එකක්. ඉතින් අපි දුවන්නේ මේ ඔළුවට වැටලා තියෙන නිවුස් ඒ හැම එකකම තියෙන්නේ කුඹල දැක්වීම. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන පුවත්පත් අසලකටවත් නොගතියි. මේ එකක්වත් අපිට නිවන් දකින්න උදව් කරන්නේ තොරතුරු නැති උනායි කියලා කිසිම පාඩුවක් නැහැ. තොරතුරු වලින් තමයි මේ නහරියක් ආශ්‍රව වෙවිලා තියෙන්නේ. ඒක නිසා මේ තොරතුරු නැති කරගන්න හිස් කරගන්න කරන ක්‍රමය සමාජශීලී ගතියට කරන නිග්‍රහයක්වත් එහෙම නැත්නම් මේ ලෝකේ ඉස්සරහට යද්දී අපි වැඩි වෙන්න හදනව නැත්නම් අපි වනචර වෙන්න හදන ගතියක්වත් නෙවෙයි හැම තොරතුරක්ම හිත අවුල් කරන සුළුයි අද තොරතුරු තාක්ෂණයේ දක්ෂ නිසා අපි අරණ්‍යයට වෙලා හිටියත් ඒ තොරතුරු තාක්ෂණය ඇවිල්ලා විස විදපු ඊයකින් වගේ විදිනවා ලියුම් මාර්ගයෙන් එනවා වෙන තොරතුරු මාර්ගයෙන් එනවා මොකද මේ තොරතුරු තියෙන ආක්‍රමණශීලී ගතිය. අද ලෝකෙ වැඩියෙන්ම වියදම් වෙන මේ මිල අධික දේ. ඒ තොරතුරු තාක්ෂණේ රජයක් පෙරලන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් එහෙව් තොරතුරු තාක්ෂණයට අපි කොච්චර නතු වෙලා තියෙනවද කියනවනම් අපිට ඉන් ගැලවෙන්නම බෑ. නමුත් මේ සරුවච්චන් වහන්සේ කියන ක්‍රමයට ඒක ආශ්‍රව ඇති කරන මූලාශ්‍රයක් බව දන්නවනම් උක ඔච්චර මහානි කරන්නේ නෑ. ඒක නිසා අපි භාවනා කරනකොට මානසිකාරයේ පැවැත්විය යුතු දේ. මානසිකාරයේ නොපැවැත්විය යුතු දේ. දන්නේ නැත්නම් කාපිරි ඇටෝම් ගෙදර ගියා වගේ ඉතින් ඇටෝම් මේසේ මුල ඉඳලා කාගෙන කාගෙන කාගෙන කාගෙන යනවා. කොයි එකද ගැලපෙන්නේ කොයි එකද නොගැලපෙන්නේ සප්පාය මොනවද අසප්පාය මොනවද තේරෙන්නේ නැහැ. ඒකලියල මේසේ අර පිටියට බයි. තමන් දැනගන්න ඉබේ වර්ණාව ශෝෂණයක් කරගන්න මට ගැළපෙන දේ සප්පාය දේ ගන්න. ඒකට වැඩි හිටිය බාල වෙනසක් නැහැ. උගත් නුගත් වෙනසක් නැහැ. බෞද්ධ අබෞද්ධ වෙනසක් නැහැ. කිසිම කෙනෙකුට තමන්ගේ සප්පාය ප්‍රමාණය වළඳ ගන්න තේරෙන්නේ නැහැ. අද ආහාර පිළිබඳව කොච්චර දැනුම තිබුණත් අද විතර ආහාරයෙන් අමාරුවට වැටෙන යුගයක් ඇත්තෙම නැහැ. ඒ නිසා ප්‍රොෆෙසර් ලිලි ඩිසිල්ලා පොතක් ලියලා තිබුණා දිවෙන් සියදී නසා ගැනීම කියලා. අද කොච්චර භයානක යුද්ධ තිබ්බත් ඒ ඔක්කොටම වැඩි මිනිස්සු මැරෙන්නේ අපත්‍ය ආහාර වැළඳීමෙන්. ඒව ප්‍රසිද්ධ නෑ. ඒක ඉතින් කොහොමඩක්වත් ස්පිතාලේ ඉන්නව බර ගන්නක් කැම ටික කන්න දන්නේ නෑ. ඒ වගේ තමයි ලැබෙන තොරතුරු වලින් ඒ වෙනතෙන් ඇස් එක වහගෙන ඉඳගෙන ඉන්නකොට මේ තොරතුරු දාස් ගණක් එනවනේ ඇතුළට. ඒකෙන් කොයි එකක් මනසිකාරේ පවත්තන්න ඕනද කොයි එකක් අමනසිකාරේ පවත්තන්න ඕනද කියලා තේරෙන්නේ නැති කෙනාට පුතඥයයි කියලා කියනවා. එයාට පුතක් පුතක් කියලා කියනවා. එයාට Tamanට හිතසුව දේ දැන තේරෙන්නේ නැහැ. ඒ නිසා එයා හිතනවා තොරතුරු වැඩියෙන් ලබා ගැනීම තමයි සුඛපභෝගීත්වය කියලා කියලා හැම තොරතුරක්ම එන්න සකස් කර ගන්නවා. ඉතින් එතකොට සර්වඥාන්සේ සඳහන් කරන්නේ වේරම්බ වාතයට අහුවෙච්ච කුරුළු පිහට්ටෙක් වගේ. කුරුල්ලෙක් වගේ කකුල් එක පැත්තකට යනවා, තටු එක පැත්තකට යනවා, පෙඳ එක පැත්තකට යනවා, උට හසුරව ගන්න බෑ. අද තියෙන තොරතුරු ප්‍රමාණය හසුරව ගන්න බෑ. ඒ නිසා මේකට ප්‍රතිපදා මොකද කියන්නේ? ප්‍රතිපදා අපිට කියලා දෙන පරිම පණිවිඩය මොකද්ද? ඉස්සල්ලාම අඩුම තොරතුරු තැනකට යන්නේ කියලා. ඇස් දෙක වහගන්නයි රූප පේන්න පටන් අරගත්තොත් එතෙන් තමයි වැඩිම තොරතුරු වර්ණ සහ සටහන් පේන්නේ. ඒ නිසා අපි අවදියෙන් ගත කරන කාලේ පුදුම ආදරේ. ඇස් දෙක නැතුනොත් මලහා සමානයි. ආදරය කරන දෙයටම කියන්නේ ඇහි බබා වගේ කියලා. මේකට කියනවා ප්‍රතිපදාවේ නාමයෙන් ඇස් දෙක වහගන්න. පුළුවන් නම් සද්ද නැති තැනකට යන්න. ඇඟ හොල්ලන්නත් එපා. ගඳ රස උනන්දු කරවන්න එපා. මේක හිමීට ඇඟේ හැමම තැම්පත් කරලා මේක දිහා බලාගෙන ඉන්න පූර්ණ අවධියකින් අපි මේකට කායනුපස්සනාව කියලා කියනවා. ඉතින් එහෙන් බලාගෙන ඉන්නකොට Taman දැන් gedara ආවයි කියලා කොහොමද දන්නේ? දැන් මම ඉන්නේ මම බලාපොරොත්තු වෙච්ච තැනට ඇවිල්ලාද නැද්ද කියලා ඒක වාර්තා කරන්න පුළුවන් නම් අපේ පරියන්කේ සාර්ථක අසාර්ථක බව පැහැදිලිව තියෙනවා. මේකෙන් කියන්නේ අපිට ගෙදර ඉන්න බෑ කියලා. නමුත් අපි ගෙදර ආපු වෙලාවයි නැති වෙලාවයි දන්නෙත් නෑ. අනිත් එක ගෙදර ආපුවාම හිත ගෙදර ආපුවාම නැත්නම් මම දැන් මෙතන කියන එකයි මම මේකෙන් අදහස් කරන්නේ. මේ හිත ගෙදර ආපුවාම මොකෙන්ද මන් දැනගන්නේ කියන එක කවමදාකවත් අපිට ලියලා දෙන්න බෑ. කමඨාන් සුද්ධ කරනකොට ලියන්න තේරෙන්නේ නැහැ. ඒක ඕනෙම විශ්ව සභාවකින් අහන්න පුළුවන්. මම දැන් මෙතෙන්ට ආවට පස්සේ ඒ අත්දැකීම විස්තර කරන්න කියලා එක්කෙකුටවත් විස්තර කරන්න බෑ. මොනම කෙනෙකුටවත් බෑ. හැබැයි යට දින බොහොම ලස්සන දෙයක්. ඒ මොකද්ද කවුරු විස්තර නොකරත් ඔක්කොමලා ඉන්නේ එක තැන. ඔක්කොමලා මම දැන් මෙතෙන්ට ආපුවම බුදුහාමුදුරුත් උතනම තමයි. මමත් උතනම තමයි. ඒක නිසා මම දැන් මෙතන පැමිණිච්ච ගමන් අපි බුදුහාමුදුරන්ට සමීපකමක් ඇති අපිට මේක කරන්න පුළුවන් අපිට මේක සිද්ධ වෙන්නේ කොහොමද හිත නන්නත්තර වෙලා ගෙදර ආපු වෙලාව දැනගත්තට පස්සේ ඒක ඒක විස්තර කරන්න ගියාට පස්සේ අපිට කියන්න පුළුවන් මගේ හිත තිබුණේ සද්දක ඒක ගෑනු සද්දයක් ඈතින් ඈතට යන සද්දයක් මට එපා වෙච්ච සද්දයක් නැත්නම් මනාප සද්දයක් කියලා දැනගෙන ආ මම ඉන්නේ ගෙදරින් පිටපැනලයි කියලා දැන් හිත ආවයි කියන්නේ. ආවට පස්සේ දැන් මොකේද ආවේ? කොතෙන්ද ආවේ? ඒක දන්නේ කොහොමද හීනයක් නෙවෙයි කියලා. ඒක දන්නේ කොහොමද හිතලුවක් නෙවෙයි කියලා. මේ හිත නැවත ගෙදෙට්ට ආවට පස්සේ මම දැන් මෙතන කියන එක අපිට විස්තර කරගන්න පුළුවන් නම් අපි මධ්‍යම රේඛාව දානවා ඊට පස්සේ අපිට දැන් තයි මේකෙන් වමටයි පැන්නේ දකුණටයි පැන්නේ රාගටයි පැන්නේ ද්වේෂටයි පැන්නේ මෝහයටයි පැන්නේ කියලා කී හැකියි අපිට වෙලා තියෙනවා මධ්‍යම රේඛාව තාම ස්ථාවර කරගන්නේ නැහැ. ඒක නිසා භාවනා කරනකොට විතර සබ්බාසෝ සූත්‍රයේ මම මනසිකාර මනසිකාර දෙක පාවිච්චි කරන්නේ. නමුත් අපි මෙතෙක්කල් පාවිච්චි කරන කේවඩ සූත්‍රයේදී සරුවචනාංශේ ඒවං විතක්කේත ඒවං මා විතක්කේත කියන එකෙන් තමයි භාවනාවට අපි බස්සන්නේ. ඔබ මේ බව දන්න නිසා නිතරම හිත මෙනෙහි කිරීම විතර්කේ ඉන්න ඉරියව්වටම දාන්න කියනවා. පුළුවන් තරම්. මම මෙතන ඉන්නවා. නැත්තම් ඉන්නවා ඉන්නවා ඉන්නවා. නැත්තම් හිඳිනවා හිඳිනවා හිඳිනවා කියලා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඒ gedara හිත ආපුවාම මම දැන් මෙතෙන්ට හිත ආපුවාම ඉඳගෙන ඉඳන් හිත ආපම කොහොමද වැටෙන්නේ කියන එක පුළුවන් තරම් සාක්ෂාත් කරගන්න කියනවා. ඒක පුළුවන් තරම් ප්‍රකාශ කරන්න කියනවා. මම ඉඳගෙන මේ පොළොවේ හැපෙනවා මට තේරෙනවා. එහෙම නැත්නම් ඇත් දෙක වහගත්තාම මට හුඹහක් වගේ වැටහෙනවා. එහෙම නැත්නම් චෛත්‍යයක් තිබ්බා වගේ එහෙම නැත්නම් පිරමීඩයක් තිබ්බා වගේ මට වැටහෙනවා කියලා ඒ ටික ප්‍රකාශ කරන්න පුළුවන් නම් එහෙම හිටියට ඇත් දෙක වහගෙන හිටියට කද්ද නැත්නකට ගියාට ගන්ධ රස බැලුවේ නැතුවට කය හෙල්ලුවේ නැති වුණාට මනෝද්වාරේ වැඩ කරනවානේ ඒ නිසා දැකපු රූපෙ ඉන්න පුළුවන් ආපු ශබ්දෙ ඉන්න පුළුවන් ගන්ධ රස පහසේ මතක සටහන් එන්න පුළුවන් එතකොට යෝගාවචර මේ අත්දකින්න ප්‍රත්‍යක්ෂයත් අර මනසෙන් සකස් කරලා එන සංකල්ප දෙක තේරුම් ගන්න බැරි මොකද මේ සංකල්පෙට ප්‍රේම කරන නිසා. අපි දකින්නේ මගේ මම්ම නම් මට හිතෙනවා අනේ භාවනා කරපු නිසා පිනට අම්මා දැක්කයි කියලා. එතන භාවනා කරපු නිසා පිනට ඔන්න බුදුහාමුදුරුවෝ දැක්කයි. එතන භාවනා කරපිනට ජේතවනාරාමේ දැක්කයි කියලා මේ එන අර සංකල්පය උඩ තියන්න හදනවා. අර ඉඳගෙන ඉන්නවා කියන ප්‍රත්‍යක්ෂ කළ හැකි මධ්‍යස්ත උදාසීන අරමුණ හිමීටම කොන් වෙනවා. එතකොට ඒක නා මානසිකා විතක්කේ දානවා ඉන්නවා ඉන්නවා ඉන්නවා කියන එකට එහිදීන එකට නැත්තම් මෙනෙහි නොකර බලනින්. ඉන්නකොට අමනසිකාතබ්බ ධර්මයක් එනවා. පරණ මතකයක්. ශබ්දයක් වශයෙන්, ගන්ධයක් වශයෙන්, රසයක් වශයෙන් මොකක් කියලා නැත්නම් අපිට උනේ සද්දයක්ම ආවයි කියලා. ආපු ගමන් ඒ කෙනා ඇයි මේ සද්දෙට දුවන්නේ? මේ මනසිකාරයේ පැවති නොයිතු දෙයටයි දුවන්නේ. ඇයි මේ නිවන් දක්න පාර වර්තමාන මොහොත පාව දෙන්නේ? ඒකට අයෝනිසෝ මනසිකාරය කියලා කියනවා. ඒ අයෝනිසෝ මනසිකාරට හේතුව විවිධ වෙනස් වෙන අරමුණු දිහා බලන්න හිත කැමැති. <coughs> එක දිගට යන ඒ කාර්මුණ දිගට බලන්න හිත අකමැති. මේ විවිධ අරමුණු බැලීමට තිය ආශාව තමයි තෘෂ්ණාව කියලා කියන්නේ. කාම ගුණ කියලා මේකට කියනවා. ඉතින් නිසා මේක බොහොම වැදගත් පැහැදිලි ධර්මයක් අපි දැන් අවබෝධ කරගන්නවා. හරි පාරදිගේ යනකොට කම්මැලි වෙනවා. ඒකට විරාගය කියනවා. පිටපයින්කොට ඒකට රාගය ඇති වෙනවා. ඉතින් මේක මගේ ධර්මයක් නෙවෙයි. මේක අපිට අවබෝධ කරගන්න බැරි ධර්මිකුත් නෙවෙයි. නමුත් මේක හෙලි කිරීම මේක ධර්මතාවයක් විදිහට දකින්න අපිට පෞරුෂත්වයක් නෑ. අපි හිතන ඉඳගත්තාම මැටි බුද්දා තිබ්බා වගේ. එහෙම හිත වර්තමානෙම තියෙන්න ඕනේ කියලා අපි හිතනවා. එහෙම නැත්නම් මගේ හිත ආනාපානෙම කෝච්චි පිටලොට තිබ්බ කෝච්චි වගේ යන්න ඕනේ කියලා හිතනවා. එහෙම තියෙන නිසා නෙවෙයි සරුවචනංශ මේකට මානසිකාරය යොදන්න කියන්නේ. එහෙම තියෙන නිසා නෙවෙයි සරුවචනංශ මේකට විතක්කේ යොදන්න කියන්නේ. මේ තියෙනකොට දෙනවා මේ විතක්කය ඉඳගෙන ඉන්න තේරදී යදුවත් හිත විතක්කය ආනාපානට යදුවත් විතක්කේ බිම්බීම හැකිලීමට යෙදුවත් නානා අරමුණු වෙනවා ඒ ආවට පස්සේ ඔබ බොහෝ විටව සංකල්ප. එහෙම නැත්නම් අතීතනාගත දේවල්. ඒ නිසා උඹ ඒ කොච්චර දේ ආවත් උඹ මම දැන් මෙතන එකේ හිටපාන්. ඒකට මානසිකාතබ්බ කියලා කියන අර පිටින් එන අරමුණ ව්‍යංජනාන ව්‍යංජන බලන්න ගත්තොත් කතන්දර ගොතන්න ගත්තොත් හිත නූපන්න කුසල් රාශියක් උපදවනවා. ඒ වෙනුවට තමන් හිතපු අරමුණේ ප්‍රත්‍යක්ෂණය කළොත් තමන් අර gedara මම දැන් ඉන්නේ ගොඩක් කොච්චර අමුත්තාවත් මම ඉන්නේ gedara කියන එක දැනගෙන අගය කරලා කමඨහන් සුද්ධ කරන වෙලාව ලියන්න ගියාම තමයි තේරෙනවා දැන් මම මඩේ හිටවපු ඉන්න වගේ නෙවෙයි මම අඩු ගානේ වර්තමාන මොහොතට ආවට පස්සේ ඒක නීරස වුණත් ඒක ප්‍රකාශ කරන්න අමාරු වුණත් ඒක ඉතිහාසයේ භූගෝල පාඩම් වල අපිට කියලා දුන්නේ නැති වුණත් මේ කලාව මම ඉගෙන ගන්න. එතකොට අපිට ලැබෙන ලාභය තමයි මේ මම දැන් මෙතන ඉන්න අරමුණත් එක්ක සුහදකම නිසා ආසන්න උත්සන්න ඇසුර නිසා ඒකේ වග විස්තර කියන්න පුළුවන්. එහෙම නැත්නම් මම දැන් මෙතන අරමුණේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග වැඩිපුරලා හෙලි වෙනවා. පිටින් එන ඒ වගේ අංග අංග ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග නොබලන්න පුරුදු වෙනවා. ඔන්න ඔය දේ දන්නවනම් Taman කරා පැමිණෙන යාළුවාද මිත්හතුරාද එහෙම නැත්නම් උදව් කරන්න ආපේ කරනද අනදර කරන්න ආපේ කරනද කියලා දන්නේ නැතුව අර පිටින් එන එකට ගෙටෙන්න දීලා අර ප්‍රත්‍යක්ෂාරවුණ දිය වෙලා යන්න ගියොත් ඒකට කියන්නේ ගේ කනණ්ඩාව හොරාට මේ වගේ වෙලාවට ගොම්මන් කර එනකොට තමන්ගේ පුතයි කියලා ගේ තියා ගන්නවා. හොරාව අඳුන ගන්නවා පුතයි කියලා. ඉතින් මේ මනසට මොන තරම් ව්‍යසනයක් වෙනවද? අන්න ඒක තමයි අයෝනිසමංශකාරය කියලා කියන්නේ. ඒ නිසා යම් දවසක යෝගාවචරය දැනගත්තොත් තොරතුරු රාශියක් වෙන එක හොඳ නරක නෑ. මේ තොරතුරු වලින් මේ තණ්හා ඇති කරන මාන්න ඇති කරන දිච්ච ඇති කරන තොරතුරු අයින් කරලා තණ්හා මාන දිට්ඨිය ඇති නොකරන එහෙම නැත්නම් විරාගය ඇති කරන මේ වර්තමාන අරමුණ මේක එච්චර ප්‍රියමනාප නැහැ ඒක එච්චර විශ්වාසය ඇති කරලා දෙන්නේ අවිශ්වාසයක් වගේ ඇති කරන බයක් ඇති කරන ආන්න මේකේ පවත්තන්න තියෙන මේ ශක්තියට අපි කියනවා ආධ්‍යාත්මික පෞරුෂත්වය කියලා. ඉතින් මේ දෙකම දෙනකොට කොයි එකද තෝරන්නේ කියන එක කියනවා ස්වභාවික වර්ණය කියලා. දැන් චාල්ස් ඩාවින් පෙන්නපු ස්වභාවික වර්ණයේ තියෙන જાතිය බෝ කරන්නේ. සර්වඥාන්සෙත් ඒ ජයේ ස්වභාවික වර්ණේම පාවිච්චි කරනවා ආසවාණං khයා අනාසවා චේතෝ විමුක්තිය සඳහා කෙලස් අඩු රාගය අඩු ద్వේෂය අඩු මෝහ අඩු අරමුණට යනවයි කියන්නේ නීරස අරමුණ තමයි. මේක තමයි විකිනෙන්නේ නැති බඩුව වෙලඳ පොලේ. ඔක්කොටම ඕනේ කරලා තියෙන්නේ අර මේ දිලිසෙන දේවල්. එහෙම නැත්නම් රසමසවුලු. ඉතින් ඕනතනම් තියෙන වටේට මාරය ගා. එයා අනිවාර්යයෙන්ම අර වැඩේ කරගෙන යනකොට ගෙජ්ජි හොල්ල හොල්ල නලව නලව කිංකිණි හොල්ල හොල්ල සුරංගනාවන් එන්න පටන් ගන්නවා. ඉතින් අපිට හිතෙනවා අර එකම දේ බල බල ඉන්නවට වැඩිය අර කිංකිණි හොල්ල හොල්ල එන සුරංගනාවන් දිහා බලන්න ක්ලේශී කියලා. ඉතින් මේ දේ කාටවත් දෙන්න බෑ කියලා බුදුහාමුදුරු කියන්නේ. මේක Taman දැනගන්න ඕනේ. දස් මේ ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවණං khයං වදාමි. හිත කුප්පන, හිත අවුස්සන, හිත කිචිකවන දේවල් ආස්ව වශයෙන්ොත් අර gedaraවට පස්සේ මම දැන් මෙතන තියෙන එකත් අනාසව වශයෙන් දැනගෙන මේ දෙකට සමසේ ඉන්න ඇරලා Tamange සංසාර බය දැනගෙන සංසාර බයෙන් ගැලවීමට ඇති ආශාව දැනගෙන මේ අනාසව වූ එහෙම නැත්නම් ආශ්‍රව ක්ෂය වෙන්නා වූ මේ දේ තෝරනවා කියන එක පෙනහරක් පෙරහණක් අරගෙන හලනවා වගේ වැඩක් තියෙන. ඒකට කියනවා වර්ණාවශෝෂණය කියලා. ඒ නිසා අපිට හැම දී ඇති චිත්තක්ෂණයකම මේ නික්ලේශී අරමුණ සහ කෙලෙස් අරමුණු සමසම වෙනවා. ඒකෙදි මේ නික්ලිෂී අරමුණේ හිත පවත්වනවයි කියන එක අමුතුම කලාවක්. ඒක මේ මොනම ලෝක විශේෂකත් උගන්වන්නේ. උගන්වනවනේ ලෝක විශේෂ උගන්වන්නේ අර කෙලෙස් අරමුණක් වෙන කෙනෙකුට ඉස්සලා කඩාගෙන වෙන කෙනෙකුට ඉස්සලා දුවලා ගිහිල්ලා ලාභ සත්කාර සම්මාන සිලෝක හොයන එක. ඒක කරන්න ගිය නිසා තමයි අපි සංසාරෙ මෙතෙක්කල් මේ අවුලක් ඇති කරගෙන තියෙන්නේ. ඒකෙදි ප්‍රශ්නෙකුත් නැහැ. ඉතින් සංසාරේ අවුලක් නැත්තම් ගණන් ගන්නවත් ඒවා. මේගොල්ල වෙලා තියෙන ගෙදර ගිය ගම අර සංසාර අවුලේ ඉන්න කැමති කට්ටියට අවුල එපයි කියලා ඒගොල්ලන් පොවන්න හදනවා. මේ අනාස වූ චේතෝ විමුක්ති. ඉතින් ඒ ගෙදර මිනිස්සුන තේනවා පිස්සු ඩබල් කියලා මේගොල්ලන්. මේ තමන්ගේ වැඩක් බේරන්න තමන් බේරන්න හිටපන්නේ ඒගොල්ලන්ට ඕනේ නිවන් දක්කණ්ඩ අර හරක් දක්කනවා වගේ දක්වන්න නෙවෙයි. දක්කණ්ඩ. ඉතින් කෙවිති කපාගෙන පුම්බගෙන අනික් අයට පෙන්වන්න හදනවා. ඉතින් ඒක උට කොහෙදෝ නැති ගන්ධබා බිස්නස් රාශියක් ඔලුවට එන්න පටන් අර ගන්නවා. මේ Tamanටවත් Tamanගේ gedෙට්ට ශික්ෂාව ඇතුල් කරගන්න බැරි වෙලාවයි මොන පරකාසයක්ද? මොන මරගාතයක්ද? ඒ නිසා ඒ උත්සාහ කරනවා නම් හැම වෙලාවෙම මට මේ දෙකම තියෙනවා. අනාසව දෙයක් තියෙනවා ආසව දෙයක් තියෙනවා. නැත්නම් කාමාසෝ භවාසෝ දිත්තාසෝ අවිජ්ජාසෝ ඇති කරන උනන්දුකාරක දේවලුත් තියෙනවා. එහෙම ඇති නොකරන්නා වූ බාලු කම්මැලි නීරස වූ අනාසව වූ දේත් තියෙනවා. මේ දෙකෙන් මම කොයි එක තෝරන්නේ කියන එකෙන් මාව තේරෙනවා. Taman මේ කැල්ලුවොත් එතෙන්ට යනවා. ඒක නිසා දී ඇති අවස්ථාව ප්‍රස්තාව කියලා එකට කියන්නේ අපට ඔක්කොටම සමානව තියෙනවා. Taman තෝරන දෙයින් Taman තේරෙනවා. ඉතින් මෙහෙව් තත්වයක තියේදී අපි වෙන කෙනෙක් වෙනුවෙන් තෝරන්න තියෙන ගියාම ඇති වෙන සංකෘතාවේ තේරෙන. අපි කොහොමද වෙන කෙනෙක් වෙනුවෙන් තෝරන්නේ? අපිට කරන්න තියෙන්නේ අපි ගන්න ගන්න හැම අවස්ථාවෙදීම ස්වභාවික වර්ණේ යන්න ඕනේ අනාශව වූ කෙලස් අඩු ප්‍රත්‍යක්ෂයට බර කරගෙන ගියොත් දවසක අපට ගෙදර ආපු හිත මෙහෙමයි ආපුවාම හිතේ හැටි මෙහෙමයි කියලා මොකද්දෝ දැනීමක් එන්න පටන් අර ගන්නවා ගෙහිතර ගෙහිමියා ගේමැද අවදිින් ඉන්න වෙලාවක් එනවා තේරෙන පටන් අර ගන්නවා මටත් මේක ලද්දා ඉඳලම තිබිලා තියෙනවා දැන් තමයි දන්නේ හිත හරි පාරේ යන ගතිය එහෙම නැත්නම් අනන්තයේ දක්වා යන පාර චක්‍ර චප්පල පාර වක්‍ර පාරවල් සියල්ලම එක තැන කරකැවෙන අනන්තයේ දක්වා යන පාර තමයි වර්තමාන මොහොත කියලා කියන්නේ සතිය කියලා කියන්නේ අප්‍රමාදය කියලා කියන්නේ එළඹ සිටනොයි කියලා කියන්නේ මේකට යන්න බැරි කම්මැලිකම නිසා නීරසකම නිසා. ඒකාකාරීකම. ඒකට සරුවචාන්සේ සඳහන් කරන මේ කම්මැලි නීරස ඒකාකාරීකමට විරාගය කියන නම දාගන්නේ. රාගය අනිත් පැත්ත. ඒකට අනුග්‍රහ කරා. ඒකට සප්පාය කරුණු සලසලා දෙන්න. ඒකට පුළුවන් තරම් උදව් කරන්න. ආගම ඔකට කැමති නැහැ. ආගම කියලා කියන්නේ මේ ජීවිතේ පිංගල මේ ලිගාව ජීවිත මිටත් දෙපින් ඇත්තනක් කරලා දෙන්නේ. ඒක හොඳයි මේ වගේ ගැඹුරු ප්‍රඥා භාවනා නොකරන කෙනෙකුට අඩු ගන්න ඒක තියෙන්න ඕන ආරක්ෂක මාර්ගයද. නමුත් ප්‍රඥා භාවනා කරන කෙනා දැනගන්න ඕන අපි ගියාත්මවල ඒ තරම් පිං කරපු නිසායි බුද්ධෝත්පාද කාලෙක ඉපදුනේ. ඒ නිසායි මනුස්සාත්ම භාවයක් ලැබුණේ. ඒ නිසායි අපිට ඇහ කන දිවනාශය මේ විදිහට අංගපුලාවක් සහිතව ලැබුණේ. ඒ නිසයි අපිට සත්පුරුෂ සංසේවනේ ලැබුණේ. ඒ නිසයි අපිට සද්ධර්ම ශ්‍රවණයක් ලැබුණේ. ඒ නිසයි අපිට ඕනේ නම් පැවිදි වෙන්න පුළුවන් කාලයක් තියෙන්නේ. දැන් මේ තියෙද්දි මේ හොඳට යනවා උපරිම තැනට ගිහලා තවත් මේට වැඩිය හොඳ තැනක් බලාපොරොත්තු වෙනවා නැත්නම් මගේ කට්ටියට මේක බලාපොරොත්තු වෙනවා නැත්නම් අපේ ජාතියට බලාපොරොත්තු වෙනවා කියලා. අපි මේ වහසිබස් දොඩන්න දොඩන්න වෙන්නේ මොකද? අහිංසක සරල මූල කර්මස්ථානයේ ඉන්න ගතිය නැති වෙනවා. නිසා කවදා හෝ යෝගාවචරයට තේරෙන පටන් අරගත්තොත් දී ඇති අවස්ථාවේ ආශ්‍රව නැති එහෙම නැත්නම් යෝනිස් මේ මානසිකාර්ය හරියට යෙද වෙන අමනසිකාර්ය නෙවෙයි මේ දේ මොකද්ද කියලා දන්නේ නැතුව වැඩ කරන එක කනබල්ලන් ගහිලක් වගේ අපිත් ඔය ගහනවා අවුරුදු කාලට කනබල්ලන් ගහනෝගේ ගහගෙන ගහගෙන යනවා. නමුත් මේ එල්ලට විදිනවා කියන එක, හාවට වෙඩි තිනවා කියන එක ඉලක්කය කියන එක ඒක තාක්ෂණයක්. ඒ නිසා දී ඇති අවස්ථාවක මේකයි බලන්න ඕනේ මේකයි නැත්තේ කියන එක ඔය කමඨාන් සුද්ධ කරන වෙලාව උගෝ දෙනකොට ප්‍රශ්නයක් ඉඳගත්තර පස්සේ මොකද්ද බලන්න ඕන මං ආනාපාන දිහා බලනද බිම්බේ මැකිලිම දිහා බලනද එහෙම නැත්නම් කයත් පේනවා ආනාපානෙත් පේන දෙකෙන් කෝකද බලන්න ඕන එහෙම නැත්නම් මම ඉඳගෙන ඉන්න බවක් දන්නවා බිම්බේ මැකිලිමත් පේන මම මොකද්ද බලන්න ඕන මං ඇවිදින බවක් දන්නවා වම දකුණත් පේනවා මොකද්ද බලන්න ඕන කියලා අර හැම වෙලාවෙම ඒ තොරතුරු රාශියක් Taman ළඟට එනකොට ඉන්න හැම තොරතුරක්ම අපි බරට ගන්න කරදරයට ගන්න මං කියන්නේ හිත කරදර ගන්නවයි තමන් දන්නවනම් කයේ හිටියත් ආනපානෙ හිටියත් පිම්බීමේ කිලිමේ හිටියත් දැන් සතියේ ඉන්නේ එතකොට සතියේ ඉන්න බව දැනගන්න නාලිකා තුන හතරක් තියෙනවා මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකත් හොඳයි ඒක ලොකු පදාතයක්. ඒක ඇතුලේ පුංචි එකක් තමයි ඒක ඇතුලේම තියෙන පුංචි එකක් තමයි ආනපන කියන්නේ. ඒක ඇතුලේ තියෙන වෙනත් පුංචි අංශුවක් තමයි පිම්බීම ඇකිලිම කියන්නේ. නිසා දෙකම පේනවා නම් හොඳයි. අඩු ගානේ මම දැන් මෙතන ඉන්නවා ඉඳගෙන ඉන්න ඉරියව්ව තියෙනවා කියන වගේ ඒ ලේසි අරමුණක් නිතරම විශේෂයෙන්ම gedara dore වැඩ කරනකොට අපි ඉදිරියෙන් තියාගත්තොත් අපිට රුඟාක් සියුම් දේවල් බලන්න පුළුවන් වෙන්නේ අර ගොරෝසු අරමුණේ ලොකු පදාසයට හිත දාලා ඊට පස්සේ එnde එnde එnde එnde මුළු කයට දාපු හිත ආනාපානට දානවා ආනාපානට දාපිත ආස්වාසයට විතරක් දානවා ආස්වාසයට දාපේක ආස්වාසයේ මුලට විතරක් දානවා ඕකට තමයි ඒකාග්‍ර කරනවා කියලා කියන්නේ ඔය තමයි සමාධිගත කරනවායි කියලා කියන්නේ. අපි කියන්නේ නාභිගත කරනවායි කියලා. ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ මේ කොහොම හරි ගෙට ගන්න. නන්නත්තර වෙච්ච හිත ගෙට ගන්න. ගෙට අරගත්තට පස්සේ ඒක හරියට මේ නාභිගත කරනවා වගේ කරගෙන කරගෙන යනකොට තමයි තේරෙනවා. ඕක පිළිවෙලකට යන්න ඕන. අනුපුබ්බ පිළිවෙලට යන්න ඕන. අනු අනුසි අනුපොබ්බ කිරියා අනුපොබ්බ සික්ක අනුපොබ්බ පටිපදා ඒ නිසා අපි ඒ දන්නේ නැති වුණොත් අර ඊටාම සියුම් දේවලින් අල්ලන්න පටන් ගත්තොත් අපි අවුලකටපත් වෙනවා ඒ නිසා වෙලාවේ හැටියට මානසිකාරයේ කළ යුතු දේ නොකළ යුතු දේ කරගෙන යනකොට ඒ යෝගාවචරයට හිතන්න කොයි වෙලාවක හරි මේ කරන ප්‍රයත්න නිසා මේ කෙනාට ප්‍රධාන වශයෙන් තියෙන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක පොඩ්ඩක් අයිමුණයි කියලා හිතන්න. දැන් අපි හත් වෙනි නම් වෙනි දවසේ ඉන්න නිසා මම හිතනවා මම මේ කරන යෝජනා ඇත්තට වැරදි නැතු ඇති කියලා. අන්නේ විතක්ක අයින් වෙච්ච ගමන් මේ හිතට ඥාති විතක්ක එන්න පටන් ගන්නවා. ජනපද විතක්ක එන්න පටන් ගන්නවා. ලාභ සක්කාර සම්මත් සංයුක්ත පරිසංයුක්ත විතක්ක එන්න පටන් ගන්නවා. අමර විතක්ක එන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් පරානුද්යතා පරිසංයුක්ත විතක්ක එන්න පටන් ගන්නවා. අර ප්‍රධාන අරමුණු ගිය ගමන් නැත්නම් ප්‍රධාන කෙලස් තුන නැත්නම් අපි කියන මිච්ඡා සංකල්ප අයින් වුණාට පස්සේ පුංචි පුංචි ඒවා එමීට ගෙඩ කොට වෙනවා. ඒව පේන්නේ පිං වාගේ. මේ පිරිසුදු කරගත්ත හිතට අනිමගේ ඥාතියින් ගැන හිතන එක ඉතින් නරකක් යයි. මම හිතන්නේ නැතුව කවුරු හිතන්නද කියලා. අර කොහෙදෝ නැතිකක් ඇවිල්ලා අර පිරිසුදු හිතේ අලුතෙන් තනකොළ වැවෙනවා. ඒක බොහොම සායට වැවෙනවා. වහමාරිය සුද්ධ කරා. එතකොට යෝගාවචරයට යෝනිසෝමනස්කාරය අංශමනස්කාරය නැත්තම් එයා හිතුවොත් මේ ඥාති විතර්ක කියලා කියන්නේ හොඳ දේවල් නේ. අපි પરම්පරාවේ සංසාරයකට ආපු දේවල් නේ කියලා. අර පොඩ්ඩ ඇති ඉහෙන්ද තිබ්බා වගේ ඒක අතු ඉති වීදිලා මල්පල ගැන්විලා දිගින් දිගට දිගින් දිගට මුරුංග ගහයට පුදිය ගත්තේ කාට වෙච්ච දේ වෙනවා. එහෙම නැත්තම් පරානුද්යතා පරිසංගිත විතක් වෙන්න තියෙනවා. අපි ඒක gedara මෙහි හිටියට පූසට කණ්ඩ දෙනවත් දන්නෙත් නැහැ කවුරුවක්වත්. බල්ලට වටන ටික වෙලාවට හම්බෙනවද දන්නේ නාවනවත් දන්නේත් නැහැ කියලා ඉතින් කොහෙදෝ යන එකක් අල්ලගෙන විශාල පුලුල් මනසක් කරුණාසහගත මනසක් වෙනවා මේ වර්තමානයේ නැහැ කියන එක දැන් මේ ඉන්නේ මේ කල්පනාවක් කියන එක නෑ එයා ඒක ගණන් ගන්න එයා හිතන මේ පරානුද්යත පරිසංගිත විතක්කේ හොඳයි මේ අනුන්ගේ හිත සෝනේ සලකන්නේ කියලා ඉදෙට්ට මර කාති ලෝකෙට ප්‍රකාශ යනවා එතන අමර විතක්ක හිතා ගන්නවා මට දැන් ඩයබටිස් තියෙනවා මට දැන් බ්ලඩ් ප්‍රෙෂර් තියෙනවා මම ගිහිල්ලා යෝග ටිකක් කරන්න ඕන පිළිවෙලට ආහාර ගන්න ඕන ප්‍රමාණයට ආහාර ගන්න ඕන පුළුවන් නම් මිරිකල අල්ලගෙන රැට නොකා ඉන්න ඕන කියලා මේ භාවනා කරන වෙනකොට ඕම් පටන් අර ගන්නවා නොමැරී ජීවත් වෙන්න කල්පනා කතා කරනවා එහෙම නැත්නම් හිතනවා අනවඤ්ඤත්‍ය පරිසංයුක්ත විතක්ක ඊට පස්සේ මම කවදාවත් බැනුමක් අහන වැඩක් කරන්නේ මම ගියාට පස්සේ අද හොඳ ලස්සන ලියුමක් තිබුණාද? මම ගියාට පස්සේ මෙහෙමයි කරන්නේ සාංශ, මෙහෙමයි කරන්නේ සාංශ, මෙහෙමයි කරන්නේ සාංශ, මෙහෙමයි. හොඳයි. හැබැයි වර්තමාන මොහොතේ නෑ. ওই තරංග ගහන්න බෑ යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. මේ උපයාගත්ත චිත්තක්ෂණේ මඤ්ඤනා කරන්න ගියොත් යන පමණින්ම මඤ්ඤනා කරන්න යන පමණින්ම වර්තමාන මොහොත පන්නනවා. හැබැයි ඒකේ අර අන්තිම චිත්තේ රසවත්කම නිසා මතක නෑ මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක සුද්ධ කරගත්ත මේ පොළවේ නේද මේ අලුතෙන් තනකොළ වැවෙන්නේ කියලා. ඉතින් මේවා හරීම වංචනිකයි. ඒවා හරීම ෂටයි. හරීම මායාකාරී. ඉතින් මේ යෝගාවචරක පැත්තෙන් බලන ඇත්තයි. සදාචාර පැත්තෙන් බලනට ඇත්තයි. ආගම ධර්ම පැත්තෙන් බැලුවොත් ඇත්තයි. නමුත් මේ සුද්ධ කරගත්ත චිත්තක්ෂණයට මොකද වෙන්නේ? ඒක පුළුවන් ද බුදුහාමුදුරන්ට මේක සුද්ධ කරලා දෙන්න. ඒක පුළුවන් ද ගුරු අහමුදුරන්ට ඇවිල්ලා සුද්ධ කළ දෙන්න. Taman දන්නේ නැත්නම් මේ කොයිදෝ නැති පරංගි ඇවිල්ලි වෙලා මේ චිත්තක්ෂණේ වනසනවයි කියලා. අච්චර ලස්සන සුද්ධ කරගත්ත එක්කනාට. යෝන්සුමංස්කාරය අංශුමංස්කාරය දෙක නැත්නම් ඉතින් ආ හිතනවා මේ ගුරුවරයාට මේ කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ. එහෙම නැත්නම් මේ මම මේ හදන්න හදන දේවල් එයා ලබලා නැති නිසා ඊර්ෂ්‍යාවෙන් මම කතා කරන්න කියලා අර ඔක්කොම තැරලා ට්‍රක් එක මාරු කරලා වෙන කොහෙට යනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඒ අර ප්‍රධාන ප්‍රධාන කෙලෙස් නැති වෙනකොට අර පුංචි මොකක් හරි ඇවිල්ලා අපිව නිකන් උලඟට ගසාගෙන යනවා වගේ යනවා. ඉතින් ඒකට සත්පුරුෂ ආශ්‍රය අවශ්‍යයි. සද්ධර්ම ශ්‍රවණය අවශ්‍යයි. ඒක නිසා සරුවචන් වහන්සේ මේ සබ්බාසෝ සූත්‍රයේ පුරාවට අධ්‍යානං අදස්සාවි අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂම්මේ අවිනීතෝ සත්පුරුෂ ධම්මේ අකෝවිදෝ කියලා තියෙනවා. මේ සත්පුරුෂ බණක් අහලා නැහැ. සත්පුරුෂය දැකලා නැහැ. ඒකේ උත්සාහ කරලත් නැහැ. විනයගරුක වෙන්න. ඒ වගේම ආර්යයන් වහන්සේ නමක් දැකලා නැහැ. ආර්ය ධර්මයක් අහලා නැහැ. ආර්ය ධර්මයේ විනයනේ වෙන්න උත්සාහ කරලා නැහැ. ඒ විනයනේ කරනකොට අපිව සමාජ ධර්ම වලින් අයින් වෙන්න වෙනවා. ඉතින් මේ දෙකේ අපිට දෙකම අල්ලන්නේ යන්න බෑ. මේ පොල්පිට පාගන වගේ කියලා කේමනන්ද සෝන්සි කියන්නේ මේ පැත්ත පෑගුවොත් මේ පැත්ත උඩ යන මේ පැත්ත පෑගුවොත් මේ පැත්ත උඩ යන. ඉතින් බුදුජානනාථ ළඟට මේ කොසල කොසල රජුත් ඇවිල්ලා කියන මේකයි තවනස ඔබ වහන්සේ ළඟට ආවට පස්සේ නම් පුදුමාකාර සතුටක් තියෙන නිසා සරත්නුර ජේතවනාරාමේ මට රාජකීය රජකීය රජකීදරක් රාජකාරී වැඩ රාජසභා මතකම නැහැ. ඒ වාගේමයි සෝංශම රාජකාරී වැඩට ගියාම ඔබ වහන්සේ මතකම නැහැ. මට සරත්නුර ජේතවනාරාම මතකම නැහැ. මට ඕනේ මාළු 32ක් එක්ක බත් පිටවල් 32ක් කන්න. එතකොට මම යන්නේ එක බඩ ඇතෙක් ඕනේ බඩ ගිනියන්න තව ඇතෙක් ඕනේ. ඇත්තු දෙන්නේ කොළු කොසල් රජුර යන්න. උච්චරම තමයි ගිහියා කියන්නේ ඕක තමයි. එනිසා මේ භාවනා නොකරපු ගියට මේ චෝදනාව යන්නේ මනස දන්නේ එකනේ. අසුචි වලේ ඉන්න අසුචි වනවට අසුචි අර වෙන දෙයක් නැහැ. මේ භාවනා කරපු කෙනාට තේරෙන පටන් අර ගන්නවා. අර දෙපැත්ත අල්ලන්න ගියාට පස්සේ අර ලොකු ලොකු විතක්ක අයින් කරාට පස්සේ අර සුකුම විතක්ක කෙරෙහි වැඩ කරන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යයි. ආර්යයන් වහන්සේලා දැකලා තියෙනවා. ආර්ය ධර්මයේ අහලා තියෙනවා. ආර්ය ධර්මයේ යම් ප්‍රමාණයක් උත්සාහ කරලා තියෙනවා. සත්පුරුෂ ධර්මයේ අහලා තියෙනවා. සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්න ඕන. සත්පුරුෂයන් දැකලා තියෙන. එතකොට තමන්න තේරෙනවා දැන් තමන්ගේ රුචි අරුචිකම් වලට හරහට යන්නේ ගමන කියලා. ඒක තමයි කියන්නේ ගංග දිගේ ඉහළට පීනනවායි කියලා. එහෙම නැත්නම් ඒකට බුදුහාමර කියන්නේ පටිසෝත ගාන. අපි මෙතෙක් කල මේ ඔක්කොම ඥාති විතක්ක, පරානුද්යත සංවිත්ත විතක්ක, අනවඤ්ඤත්‍ය සංවිත්ත විතක්ක, ජනපද විතක්ක, අමර විතක්ක කියන මේ සේරම මල්ලේ දාගෙන ඉන්නේ. ඒක හොන්දට මතුවෙන්නේ අර ප්‍රධාන නපුරු විතක්ක ටික අයින් කරාට පස්සේ. මේවා මතුවෙලා එන්න පටන් ගන්නවා. එතකොට තමයි හිත දන්නේම නැතුව මේකට පොඩ්ඩක් හරි අනුග්‍රහ කරපු ගමන් ඒක බෝ වෙනවා බොහොම ජයද. එතකොට මේක වාර්තා වුණොත් නම් කල්යාණ මිත්‍රෙක් කතා කරලා කියයි කරුණාකර මතක තියාගන්න ඔය වර්තමානයේ හිත පැනලා gedara නෙවෙයි ඔය ඉන්නේ. ඔය ඉන්නේ මනෝලෝකෙක. අතීත වශයෙන් හෝ අනාගත වශයෙන්. එතන වෙන කෙනෙක් වශයෙන් එහෙම නැත්නම් වෙන තනක් වශයෙන්. ඉතින් මෙවුව කෙලස් නෙවෙයි, පව් නෙවෙයි, සාමාන්‍ය ලෝකෙ හැබැයි උඹට පව්. මුචු මේ givisගත්ත කෙනෙක් නේ. ඊටතරිය අර මූලික සංකල්ප අයින් කරගත්ත කෙනෙක් නේ. ඒ නිසා ඉතින් මේකට ලෑස්ති වෙලා නැත්තම් සූදානම් නැත්තම් එහෙනම් ඉතින් මේ ඒ කියන්නේ ලිනා ඔපරේෂන් එකට කැපුවට පස්සේ බොඩිම විස බීජයක්වත් ළඟ තියෙන්න බෑ. දැන් මේ ඉන්නකොට විස බීජ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. අපිට අපේ ප්‍රතිශක්තිය තියෙනවා. හැම විදින්න බෑ විස බීජ වලට. ඔපරේෂන් තියටර් ගැතරේ කොඩිවිස බීජයක් හරි තියුණොත් ආසාදෙන වෙන නිසා අපි එතෙන් යනකොට සීල සමාධි සීල ශික්ෂා සමාධි ශික්ෂා හරි ගස්සගෙන දැන් යන්න දැනගන්න ඕනේ මේ එන දේවයේදී සත්පුරුෂය කොහොමද වැඩ කරන්නේ ආර්යයන් වහන්සේලා කොහොමද වැඩ කරන්නේ ඒක අපිට ගන්න බෑනේ අබුද්ධෝත්පාදක ඉපදුනා නම් කාලෙක ඉපදුනා අපිට කරන්න බෑනේ දැන් මට මෙච්චර අවස්ථාවක් හම්බ වෙච්ච වෙලාවේ මේ මම විසින්ම මේ කිරි කලියට ගොම කඳුලක් දා ගන්නවා පෑදීදියට බොරදී එකතු කරගන්නවා මිස දෙවන්නේක් සම්බන්ධ නෑ ඒකට. එනිසා ඒකේ ජොලි පැත්තකුත් තියෙනවා. කොයි වෙලාවක හරි දැක්ම දැකලා මේකට යන්න පටන් ගත්තොත් කාගෙන්වත් බාධාවක් නෑ. බාධාවක් එනවනම් බාධාවක් කියන්නේ Taman විශ්ින් තියෙන අර්ථකතනෙට තමයි. ඉතින් අපි කණ්ඩෝනවට කබර ගෝයා තල ගෝයා කරගෙන. ඉතින් මේ පවුලේ ප්‍රශ්න කියලා එහෙම නැත්නම් මේ ඉස්තරහට ලෙඩ නොවි ජීවත් වෙන්න කියලා නැත්නම් ඉස්සරහට බැනුම් නාහ ජීවත් වෙන්න කියලා නැත්නම් හිමීට ජාම බේරගෙන කියාකරේ ලාභ සත්කාර ටිකක් ලබා ගන්න කොහොමද කියලා. එහෙනම් මේ රට්ටුත් එක්ක ලොකු සම්බන්ධකම් පවත්න්නේ කොහොමද කියලා අර හිමීට වැඩ කරන හීනූලෙන් වැඩ කරන මේ දේවල් වෙනදාට ප්‍රශ්න නොවන දේවල් ප්‍රශ්න වෙනවා. ඒ නිසා ඒකට ප්‍රවේශමෙන් පොත ලියන ලොකු සංහසේ සඳහන් කරනවා මේ සාමාන්‍ය වෙලාවට එව්ව ආවට ඒකට එච්චරම බය වෙන්න එපා. සාමාන්‍ය ජීවිතේ නම් භාවනා කරන වෙලාවේ අර නීවරණ ටික අයින් වෙලා පිරිසිදු වුණාට පස්සේ ආවොත් පමණක් සත්පුරුෂෙක් විදිහට කටයුතු කරා. ආර්යයන් වහන්සේලා කටයුතු කරලා කටයුතු කරන්න මේ අමාරුවෙන් සුද්ධ කරගත්ත මේ ගෙබිමට නානාවල් පැලවැල වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ හරි පශ්චාත්තාවයක් එනවා මේ මේ තරම් සරුවට වැවෙනවා. දන්නෙත් නෑ සතිය නැති උනායි කියලා. ඒ නිසා ඒක දකින්න වෙලාව හිතන්නේ ඒක මම මම මේ මෙච්චර සුද්ධ කරගත්ත දේ නඩත්තු කරන එකයි අමාරු. ඒ නඩත්තු කරන්න උත්හාන සම්පදාවට පස්සේ තියෙන මේ ආරක්ක සම්පදාවේ තමයි අපේ අඩුපාඩුව තියෙන්නේ. මේ කවුරුවක්වත් ඒ ඔය භාවනාව ධ්‍යාන මාර්ගඵල එහෙම නැත්නම් විපස්සනා ඥාන එකකවත් හිගයක් කාටවත්වත් නම් පේන්නේ නැහැ. එක්කෙනෙකුට අකත් ඒකට තරම් වෙන විදිය ජීවන කර ජීවත් වෙන සම්මා ආජීවයේ තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් සම්මා වාචා තේරෙන්නේ සම්මා කම්මන්ත තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අර පෑදීතියට බොරදියේ දාගෙන නැත්නම් කිරි කලයක් දෝලා ගොම කඳුලක් දාගෙන ඉතින් බලනකොට කිරි වලින් බඩක් නැහැ කැටි කැහි. ඒක උංගෝ කල්යන වැඩක්. දැක්කට පස්සේ පිරිසුදු කරගත්තට පස්සේ පිරිසුදු නඩත්තු කරනවා කියන කාරියට කියන ඔපරේෂන් තියටර් එකක පැයක් කොච්චර වටිනවද? මොකද හැමතැනම බෑ ඒක ලොකු වියදමක් කරලා තියෙන නිසා ඔපරේෂන් තියටරේ ජීවත් වෙන්න බෑ අපිට. අපිට මේ gedarak කරගන්න බෑ ඔපරේෂන් එක. ඒක ගන්න තියෙන හරියට වෙලාවට ගියා කැපුවා හරි ගැසලා ඉවරයි. ආන් මේ වගේ අපේ ජීවන රටාව සකස් කරගන්නකොට දකින්න කෙනා නම් රෝග ලක්ෂණ අඳුරගත්ත කෙනා නම් බෙහෙත් දෙන්න පුළුවන්. රෝග ලක්ෂණය දන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ. අපි ළඟ තියෙන රෝග ලක්ෂණ වසංගනේ. රෝග ලක්ෂණ හෙලි කිරීම අපි ළඟින් දන්නේ ඒක ඉන්නකොට ධම්මනිසන්ති ආමතු ඒ දවස්වල කියනවා ඒ මට මතක නැහැ ડોક્ટર ඇන්තනි සරි ඒ දවස්වල ප්‍රසිද්ධ මේ වෛද්‍යවරයෙක් යා හරි පළවෙනි බෞද්ධ පෞදකින් ආපු කෙනෙක් සංඝයාට උපස්ථාන කරන්නේ බේත් කරන නිකම්ම තමයි බේත් කරන්නේ. මේ සංඝයා වහන්සේගේ ගියම ඔක්කොම බේත් නැත කරලා හරි ගැසලා සංඝයා හම්බෙලා අහන කොහොමද ස්වාමීන් වහන්සේ මොකද්ද කෙරෙන්න ඕන රෙමි කියලා. ඉතින් ඒක උංගක් කරලා කරලා කරලා ධම්මසන්ත හැමදාම ආවට පස්සේ කියනවලු මේ සංඝයා වහන්සේ නමකට කවම දාකවත් තමන්ගේ තියෙන රෝගේ කතා කරන්න තේරෙන්නේ නැහැ. මම සියලු වැඩ නතර කරලා ගියාට පස්සේ මට චතුරාර්ය සත්‍ය උගන්වන්න හදනවා. මහත්තයා දවසට පැය කීයක් භාවනා කරනවද? මොකද කරන්නේ? ඉතින් අර දොස්තර මහත්තයා කියනවා මේ අපි මේ වැඩ සියල්ලම නතර කරලා මේ සංඝයෙන් අහන සංඝයා කවදාවත් පොයින්ට් එකට කතා කරන්නේ නැහැ. දෙවෙනි පිස්සු තමයි භාවනා පිස්සෝ. කවමදාකවත් අහන දෙයට කතා කරන්නේ නැහැ. ලොකු දේවල් කියනවා. ඒකේ හොඳට පේනවා තියෙන පිස්සු හොඳ එක තියෙන්නේ කියලා ඩබල් එක. සාමාන්‍ය පිස්සු නෙවෙයි. ඒ නිසා භාවනා පිස්සු කියලා තමයි මේකට කියන්නේ. ඒක හරි ජොලි වැඩේ හැබැයි. භාවනා පිස්සුත් එක්ක ජීවත් වෙන එක ඒසොර තමන් ආශ්‍රව දැනගෙන දින්නේ නැතුවද ඉන්නේ. ආර්යනන්සලා දැනගෙන දින්නේ නැතුවද ඉන්නේ. සද්ධර්මයේ දැනගෙන දින්නේ නැතුවද කියලා හොඳට පේනවා. මේ කෙනෙක් එක්ක කතා කරන කතාවේ වචන දෙක යනකොට Taman කවුද? ඒ මනුස්සයා මොකාටද මේ එන්න හදන්නේ කියලා බැලුවොත් අපි ඔක්කොම න්‍යායපත්‍රක වැඩ කරන්නේ. කවදාකවත් අහිංසක නැහැ. කයදාවත් ඍජු කතාවල් නැහැ. කතා කෙරුවොත් අතිශෝක්තිය. මොන්න පුංචි කැක්කම පෙපුරක් ආවත් ඒක අතිශෝක්ති කියලා කතා කරන බුදුම්බේ මම මැරෙන්න හදනවයි කිය. මේ මේ පිටරට සුද්දෙක් කියනවා. මේ භාවනා කරන අයට සම්බන්ධ කරලා නෙවෙයි කියන්නේ. මේ අපි භාවනා කරනකොට කොන්දේ ආමාරු බඩේ කැක්කුම් ඉදි කැක්කුම් අනම්මන ඉනවනේ. ඉතින් ඕක නෑ කියන්න බෑනේ. නමුත් දරුවෙක් වදනකොට කොච්චර වේදනාවක්ද කියලා අහන්න. ඒව ගැන එහෙම කමටහන් සුද්ධ කරලා තියෙනවද කවුරක් අය? අනේ සාන්ත විලිසුදාමට මෙච්චර නැග්ගා. දැන් ඔබ වහන්සේ දැන් මේකට දෙන උත්තරේ මොකද්ද කියලා? අහනවා නම් අහන්න දිවි දෙනකගේ. දිවි දෙන විතරලු එකවරලු ප්‍රසව වේදනාව විතර ඊට පස්සේ කවදාකවත් සංසර්ගයට යන්නේ නැහැ. ඒකට ඒ වේදනාව නිසා එකම පැටියලු අදන්න. ඊට පස්සේ දිවියෙක් ළඟටවත් එන්න දෙන්නේ නැහැ. සිංහල ගෑනෝ මැටි වලන් ගැනීමෙන් සහ දරුවන් වැඩිවීමෙන් කවදාකවත් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒකලියල ඒ තටම නෙව්ව එහෙම කියනවාද? එක්ක සැරේ 60000ක් කඩන තරම් වේදනාවක් වෙනවලු ප්‍රසූත වේදනාවක්. ඉතින් මේ භාවනා කරන්න කියලා මැස්සෙක් වහපුවම මෙන්න වදේ චෝදනා වෙලයි. මේ මැස්සයි කකුලේ විස බීජ තියෙනවද? මට බෝ වෙයිද? ඒ නිසා අපි අර පුංචි දේවල් ලොක් කරලා කතා කරන්න ගියාම මේ සංසාර දුක දන්නේ නැහැ කියලා තමයි ඒකට කියන්නේ. නැත්නම් සංසාර දුකෙන් ගැලවෙන්න ඕන කමක් නැහැ. ඒ වගේ අපේ පෞරුෂත්වයේ නැගෙන විදිහට එහෙම නැත්නම් මේක දරන්න පුළුවන්. අපි මේ කරන්න දෙන්නේ බුද්ධ ආධ්‍යත්ව වෙනවාසලා කරන දෙයක් කියලා බැලුවොත් ඒ විතර්ක එනවා. ඒක පිළිබඳ තරහ වෙන්න එපා. නමුත් ඒක ආසව විදිහට දකින්න. ඒවා අනුසේ විදිහට දකින. නැකල මෙච්චර අමාරුවේ ලොකු ලොකු දේවල් අයින් කරපු එකේ මේකට මොකටද මම මේ කතන්දර ගොතන්නේ කියලා අයින් කරනවනම් ඒක දකින දැක්මම නිවනක් කියලා මම කියනවා. ප්‍රධාන දේ අයින් කරාට පස්සේ මේ වටෙන් ගොඩෙන් එන පොඩි පොඩි ප්‍රශ්න අපි ඇත්තටම ගෙවල් දොර වල රණ්ඩු සරුවල් කරන්න ප්‍රධාන දේවල් වලට නෙවෙයි. ওই පුංචි දෙයක් අල්ලගෙන ඒක ගහපා දෙන්න හදනවා. gediye pitimba පැත්තකට දැම්මම ප්‍රශ්නයක් නැහැ යෝගාවචරයක් වශයෙන්. ඒක නිසා ඒව දැකින්න මනස නැත්තම් ඒක ආගමට කොහොමඩක්වත් අල්ලන්න බෑ. මම මේ වැඩි කරගෙන යනකොට ප්‍රධාන ප්‍රශ්න අයින් වුණාට පස්සේ මේ මේ ප්‍රශ්න වගේක් එනවා. ඌවට ඔච්චර හිත යොදන්න එපා. ඒක gediya පිටිම බබයි බේසමයි දෙන්න විසිකොල්ල දාන්න ඇල්ලෙපල්ලට බබා තියාන බේසම විසිකොන්නෝ නෙවෙයි. මෙව්වත් ඒක කතා කරගෙන කරන්න බෑ. අන්න එතනදී තමයි පුඤ්ඤ පාප පහීනස පිම්පව් දෙක අතාරින්න වෙනවා. හොඳ නරක මොකුත් නැහැ. තමන්න දැනගන්නවා යොන්ස් මනසිකාරයේදී යුත්තේ මේකේ. මනසිකාර නොයේදී යුත්තේ මේකේ. මේකට මනසිකාරය යුත් කාම ආසව භව ආසව දිත්තාසව එනවා. මේකට මනසිකාරය යුත් හරි පාළුයි. නිකන් මස්ලයට නැති බලුලෙව කන්නේ. නැත්තම් සුදු පාපෙත්තක් කන්න වගේ හැබැයි ආසව නැහැ. ආස්ව ධර්ම ගලන්නේ කියලා අන්න ඔය දෙක වෙන් කරගෙන තේරුම් ගන්න පුළුවන් නම් තේරෙන ධර්මයේ එදත් ඔච්චරයි අදත් ඔච්චරයි ඒක අපි දන්නේ නැති නිසා අපි අර ලීසිරත් පාසුවටත් අර අපේ හිත කුප්පන දේවල් අපේ හිත අවුස්සන දේවල් කෙලසෙන දේවල් දිගේ ඇඟට නොදැනි ඉඩ දුන්නා පස්සේ ඒක කොටු වගේ තාවා වගේ ඇවිල්ලා මේක වහයලාගෙන යනවා ඒ නිසා මේක හුඟා කල් ගන්නවා අනාශව ධර්මයට හිත ගත්තට ඒ අනාශව වූ හිත දිගට පැවැත්වීම සඳහා චේතුමිති පඤ්ඤාමිති කියලා ක්‍රම දෙකක් ਸਰවචන්සේ සඳහන් කරලා තියෙනවා. එකක් තමයි සමාධි ශක්තිය බලවත් කරගෙන ඒ සමාධිය අරසා කිරීමේ අදහසින් ওই ලාමක කෙලෙස් නැත්නම් සමාධියට සමවැදීමේ උපක්‍රමේ ලාමක කෙලෙස් නොඉන්න යන එක. අනිත් එක තමයි අපි මේ කතා කරන විදිහට දැනගෙන මේ ගෙට කොට වෙන්නේ හතුරෙද්ද මිතුරෙද්ද කියලා දැනගෙන ගෙට කොට වෙන්නේ ඉස්සෙල්ලම හතුර මිතුර දැනගන්නකොටම අපිට පොඩි අවස්ථාවක් හම්බ වෙනවා වෙනදට වැඩිය දැන් එනකොටම දැනගත්තොත් අප්‍රමාදව දැනගත්තොත් ඒ හොරා හොරා වශයෙන් සහ මිතුර මිතුර වශයෙන් දැනගැනීමේ අවශ්‍යතාවයයි මේ සූත්‍රය සඳහන් ඒක කාගෙන්වත් බලාපොරොත්තු වෙන්නේ දන් දුන්නට ඒක ලැබෙයි කියලා හිතන්න එපා. සිල් දැක්කට ඒක ලැබෙයි කියලා හිතන්න එපා. සමාධිය තිබුණට ඒක ලැබෙයි කියලා හිතන්න එපා. ඒක කරලම අත්තර දෙමයි කර ගන්න තියෙනවා. අපි ළඟ ඇති වෙන්න අත්තරදි තියෙනවා. ඒ නිසා මේක කරන්ඩ හොඳ පසුබිමක් අපි ළඟ තියෙනවා. අපිටත් බැරි නම් මෙතෙන් ආපු වෙන කාටවත් කරන්න බෑ. ඒ නිසා උත්සාහ කරන්ඩ මෙච්චර අමාරුවෙන් සකස් කරගත්ත මේ හිත එහෙම නැත්නම් මේ ආශ්‍රයන්ගේ මූලික මූලික කොටස අයින් කරගත්ත හිත මේ ලාමක පුංචි දේවල් වලට කතා කරන්න ගිහිල්ලා එහෙම නැත්නම් ලාමක දේවල් වලට හෙට්ටු කරන්න ගිහිල්ලා අර සටන පාවා දෙන්න වෙනවා. ඉතින් ඒක නිසා ඒක ආශ්‍රයෙන් ආශ්‍රයෙන් වශයෙන් දැන ගැනීම කාමාසව භවසව වශයෙන් ඒ දැකීමම උත්තරේ කියලා සරුවචාන්සේ සඳහන් කරනවා. ඒකට ඔය මේ පසුගිය සතවර්ෂයේ හිටපු ප්‍රධානම විද්‍යාඥ අයින්ස්ටයින් කිව්වා ගණන් පත්‍රයකට ගිහිල්ලා ගණන් ගාන හරියට කියවගත්තා නම් උත්තරය ඒකේ තියෙනවා. ගාන කියවන්නේ නැතුව මොන ප්‍රමේයය යෙදුවත් මොන සමීකරණය යෙදුවත් කද්දාකත් උත්තරේ ඉන්නේ. ඒ නිසා හොඳට ගාන කියවන්න. ගාන කියවන්න උත්තරේ තන තියෙනවා. ඊට පස්සේ ලියනවා. ඒ ලියන්නේ උත්තර පත්‍ර බලන මිනිහට තේරුම් ගන්න මිසක් අර මනුෂ්‍ය ගාන කියනටම උත්තරේ දෙනවා. අපි හිතන්නේ ගානමයේ උත්තරේ පෙරක දෝරුවගෙන් ගන්න ඕනේ, බැංකුවෙන් ගන්න ඕනේ, දොස්තරගෙන් ගන්න ඕනේ කියලා ඒකට වෙන කෙනෙක්පත් කරන්න හදනවා. ඉතින් ඒ කියන්නේ කවදාකවත් කකුල ජපම් බඩ දරුමන් හේතගේ අපලේ තමයි. දින්නම එකයි. ප්‍රශ්නේ දිහා බලන්නේ නිසා කැක්කමක් එනවා, පිපුරුමක් එනවා, වේදනාවක් එනවා. ඒත් එක පොඩ්ඩක් කරලා ඉන්න එකයි තියෙන්නේ. ඒකත් එක්ක අනුපස්සනා කරන එකයි මැරෙන්නේ නෑ. මූණවලියා බලනකොට නම් පේන්නේ මැරිලා වගේ. එන්නේ ඉස්සෙල්ලම බය වෙලා තියෙන්නේ. අපි ළඟ තියෙන අර සද්ධාව, අපි ළඟ තියෙන මේ සීලය, අපි ළඟ තියෙන මේ මේ සතිය අරගෙන ඒකට මුණ දෙනවා නම් ලොකු සාන්තින කාණික ඔන්න ඕනේ ගිනි අගුරක් වෙච්චා වගේ කියලා ඔකදී බලහින්න කිව්වා. බලහින්දී මේ ශක්තියෙන් තමයි අපි ඊශ්වරගේ තනියහ වගේ ඕනේ කෙලෙසදියා බැලුවොත් කෙලෙස් තින්න බෑ. අපි වෙලා තියෙන කෙලෙස් එන්නේ ඉස්සලම අමුඩ ගහගෙන දූවනවා. එතකොට පිටිපස්සේ එළවෙලන කරන බල්ලෙක් වගේ කෙලෙස් බලවත් වෙනවා. ඒ ඡාම්පිට යම් දවසක ආධ්‍යාත්මික ශක්තිය ආවට පස්සේ එනත මේ ආශ්‍රව ආශ්‍රවයෙන් දක්න තැනට බුදුහාමුදුරු කියන පණිවිඩය ආවට පස්සේ අපිට ඒක දිහා බලා සිටීමේ එහෙම නැත්නම් අනුපස්සනා කරනවා කියන්නේ ඒකට විපස්සනා කරනවා කියන්නේ ඒකට එතකොට ඉබේම අරකට ඒ ගෙනාපු න්‍යාය පත්‍රය ක්‍රියා කරගන්න බැරි වෙනවා හැබැයි මේක කාටවත් තව කෙනෙකුට දෙන්න බෑ අපි යම් ආකාරයකට මේක දිනු කරානේ කාටවත් ඒක දෙන්න බෑ එයත් ඒ හා සමාන අත්තරදි රාශියක් කළා තමයි තේ නිසා මේ ගේමේ මේ භාවන අත්තරදි කියලා જાතියක් නැහැ. ඒවට අපි කියන්නේ හුරතල් කියලා. මොනවා කර බැලුවත් ප්‍රශ්නයක් නැහැ. තමන් දැනගන්න මේ වඩන ලද සද්ධාව, වඩන ලද සීලය, වඩන ලද සතිය උරුට්ටුවට තියලා ඕන දෙයක් කරන්න කරනකොට තමන්ට කෙලෙස් අඩු මම දැන් මෙතන කියන තැනට එන සතිය පිහිටවන තැනට ගියා නම් එතකොට තමයි තේරෙයි ආතති ගති අසහන ගති, දරද පරිලහ අඩු වෙනවා. එච්චරමයි අපිට ඉස්සරහා ගමනට තියෙන පෙර නිමිත්ත. අපි ඔය හිතාගෙන ඉන්න වෙන දේවල් නෙවෙයි නිසා ඒ දේ තේරුම් ගන්න මේ ධර්ම දේශනාවත් මේ වැඩමුළුවත් එකසේ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවත් දේශනාවලියේ સમાප්තිය සඳහන් කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.